අපි අද කතා කරන්න යන්නේ දුක නැති කිරීම ගැන කතා කරද්දී ඇත්තටම අපිට මඟහරින්නම බැරි මාත්‍රකාවක් ගැන ඒ තමයි තෘෂ්ණාව එහෙමත් නැත්නම් තණ්හාව. ඉතින් මේ ගැන ටිකක් ගැඹුරට හාරලා බලන්නයි අපි යන්නේ. අපි මේකට පදනම් කරගන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය ගැන කරපු දේශනා මාලාවක කොටසක්. අපේ අද මෙහෙවීම තමයි මේ තණ්හාව කියන දේ ඇත්තම මොකක්ද? ඒක අපේ හිතේ හටගන්නේ කොතනද? läගුම් ගන්නෙ කොතනද? සහ වැදගත්ම දේ අපේ එදිනදා ජීවිතය ඇතුලේ ඉඳගෙනම මේකින් මිදෙන්න පුරුවන් ප්‍රායෝගික ක්‍රමයක් තියනවාද කියන එක හොයාලා බලන එක. ඇත්තටම ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මොකද තණ්හාව නැති කිරීම එම් නැත්නම් පාලියෙන් කියන වගේ අර අශේෂ විරාග නිරෝධා කියන්නේ නිකම මොනවා දෙයක් අතහරිනෝ වගේ සරල දෙයක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු මානසික ක්‍රියාවලියක් මූලාශ්‍රවල මේකට වචන කිහිපයක්ම පාවිච්චි කරනවා. අපි එකක් විතරක් මුලින්ම ගමු. ත්‍යාගය. ඒ කියන්නේ දීම, පරිත්‍යාග කිරීම. ත්‍යාගය කිව්වම මතක් වෙන්නේ අර දානයක් දෙනවා කාට හරි උදව්වක් කරනවා වගේ දේවල් ඒකද මේ කියන්නේ හරියටම හරි ඒක තමයි ආරම්භය ඒ ධර්මයේ තියෙනවා ඊට වඩා ගැඹුරු වචනයක් පටිනිස්සග්ගය කියලා. පටිනිස්සග්ගය. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අත්හැරීම. ඒක නිකම්ම දෙයක් දෙනවා වගේ නෙවෙයි. Tamange හිතෙන් ඒ දේ අයිති කරගැනීමේ හැඟීම. සම්පූර්ණයෙන්ම නිදහස් කරන එක. ඒක ඊට වඩා ලොකු මානසික පිම්මක් නේද? මුක්තිය කියන්නේ මිදීම. අනාලය කියන්නේ ආලයක්, ඇලීමක් නැති తත්වය. ඉතින් මේ හැමදේම අයිති වෙන්නේ අර නැති කිරීම කියන ක්‍රියාවලියටම තමයි. හරි. එතකොට මේ තණ්හාව කියන සතුරාවෙන් මිදෙන්න නම් මුලින්ම ඒ සතුරාව හරියටම අඳුරගන්න එපයි. මම දැක්ක මූලාශ්‍රවල මේක හරි අපූර්ව විදියකට පැහැදිලි කරනවා. හරියට අපි ඔත්තු කරුවෙක් වෙන්න ඕන වගේ නේද? ඔව්. ඒ උපමාව හරිම බලවත්. ඒකෙන් කියවෙන්නේ හරියට රහස් ඔත්තු සේවාවක නියෝජිතෙක් වගේ තමන්ගේ හිත දිහාම බලාගෙන ඉන්න ඕන කියන එක. හ්ම්. එයාගේ හැම ගනුදෙනුවක්ම හැම සලකුණක්ම අතපසු නොකර නිරීක්ෂණය කරන්න ඕන. ඒක ඒක හරියට පර්යේෂණයක් වගේ. සතුරා ගැන සම්පූර්ණ තුරතුරු වார்த்தාවක් නැතුව සටනට යන්න බෑනේ. ඒක ඇත්ත. හැබැයි මෙතන තියෙනෝ නේද හරිම පුදුම දෙයක් මම මූලාශ්‍රවල දැක්කා මේ සතුරා ඉන්න තැනමයි සතුරාගෙන මිදෙන්න තියෙන බෙහෙතක් තියෙන්නේ කියලා. ඒක ටිකක් පරස්පර විරෝධී වගේ නේද? කොහොමද එකම තැනක ප්‍රශ්නේයි විසඳුමයි දෙකම තියෙන්නේ? ඒක තමයි මේකේ තියෙන ගැඹුරුම තැන. මූලාශ්‍රවල තියෙනවා තවත් ලස්සන උපමාවක්. හිතන්න මඩ වගුරක්. හරි. ඒ මඩ වගුරේම තමයි ලස්සන සුවඳවත් මානෙල් මලක් පිපෙන්නේ. ඒ වගේමයි මඩ වගුරේම තමයි පිලී ගඳ ගහන කුඩමස්සෝ ජීවත් වෙන්නේ. මානෙල් මලටයි කුඩමස්සාටයි දෙන්නටම ජීවේ දෙන්නේ එකම මඩ වගුර. අන්නේ වගේ අපේ මේ ඉන්ද්‍රිය පද්ධතිය කියන මඩවගුර ඇතුලේම තමයි තණ්හාව කියන කුඩමස්සා හටගන්නෙත් නිරෝධය කියන මානෙල් මල පිපෙන්නෙත් හරියටම හරි පාලි පාඨෙන්ම කියනවා නම් යං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඒකේ තේරුම ලෝකයේ යම් ප්‍රියමනාපදයක් තියනවද තණ්හාව හටගන්නෙත් එතනමයි නැති වෙලා යන්නෙත් එතනමයි කියන එක නේද? ඔව්. එහෙම බැලුවොත් අද ලෝකයේ අපිට වැඩිපුරම මේ ප්‍රියමනාප දේවල් පෙන්වන ඉන්ද්‍රිය ඇහැ නේද? සමාජ මාධ්‍ය, ටීවී, වෙළඳ දැන්වීම් හැමතැනම මූලාශ්‍රවලත් ඒ ගැන කතා කරනව නේද? හරියටම හරි සත්ත්ව පරිණාමයේදී ඇහැ ලැබීම කියන්නේ පැවැත්මට විශාල ජයග්‍රහණයක්. නමුත් අද වෙද්දී ඒ ඇහැම තමයි තණ්හාව හටගන්න ප්‍රබලම දොරටුව වෙලා තියෙන්නේ. මෙතනදී බුදුදහම හරිම ප්‍රායෝගික මාර්ගයක් පෙන්වනවා. ඒකෙදි අපි අන්ත දෙකකින් බේරෙන්න ඕන. එකාන්තයක් තමයි දස්සන කාමය. ඒ කියන්නේ දකින දකින හැම ලස්සල රූපයක්ම බලන්න විඳින්න තියෙන අධික ආශාව. අනිත් අන්තය එතකොට රූප දැක්කොත් ඇලෙනව කියලා ඇස් දෙක පියාගෙන ඉන්න හද නැකද? නැත්තම් ඒ වගේ දෙයක්. රූප පෙනුනොත් තණ්හාව ඇති වෙනවා. ඒ නිසා මන් රූප බලන්නේ නැහැ. ඇස් අන්ධ කරගන්නවා වගේ අන්තගාමි. තේරුමක් නැති ක්‍රියා. බුදුදහම උගන්වන්නේ මේ අන්ත දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට එන්න. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඔව් ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ ඇහැ තියාගෙනම රූප දකිමින්ම ඒවට නොඇලී නොබැඳී ඉන්න පුරුදු වෙන එක. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුල් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා රූප නොපෙනෙන නිසා උපතින් අන්ධ කෙනෙක් රහත් වෙන්නම ඕන කියන තර්කය සම්පූර්ණයෙන්ම වැරදි කියලා. ආ ඒක වැදගත්. අභියෝගයේ තියෙන්නේ ඇහැ පාවිච්චි කරමින්ම ඒකේ වහලෙක් නොවි ඉන්න එකයි. ඒක නම් හිතට බදින කතාවක්. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඇහිවත් දකින රූපේවත් නෙවෙයි. නෙවෙයි. ඒ දෙක එකතු වුණාම අපේ හිතේ ඇතිවෙන ප්‍රතිචාරය මත. එතකොට මේ තණ්හාවයි ඒක නැති කිරීම කියන Nirodhayai කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ කියන එක තවත් පැහැදිලි වෙනවා. ඔව් මේක භවනාවේදී ප්‍රායෝගිකවම අත්දකින්න පුළුවන් දෙයක්. යෝගවචරයේක භවනාවෙන් ගෙඹරට යනකොට සම්මාර වෙලාවට අනිමිත්ත කියන ස්වභාවයකට හිතපත් වෙනවා. අනිමිත්ත. ඒ කියන්නේ කිසිම නිමිත්තක් සලකුණක් රූපයක් හිතට එන්නේ නැති හිස් ස්වභාවයක්. මූලාශ්‍රවලට අනුව සාමාන්‍ය කෙනෙක්ට මේ වෙලාවට ලොකු බයක් ඇති වෙනවා. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ මොකක් හරි අල්ලගෙන ඉන්නනේ. ඒ කියන්නේ නිකම් හිස් තැනකට වැටිනෝ වගේ වගේ හැඟීමක් දෙන්නේ. හරියටම. ඒ බය ඇති වෙන්නේ කෙලස් නිසාමයි. භාවනානුයෝගියා කල යුත්තේ ඒ අනිමිත්ත තත්ත්වයට බය නොවි ඒට පිරිය අරගෙන ඒක සාක්ෂාත් කරගන්න උත්සාහ කරන එක. මොකද නිවීම තියෙන්නේ එතන. හ්ම් රහතන් වහන්සේ කෙනෙක්ට තියෙන පුදුම හැකියාවක් ගැන මූලාශ්‍රවල සඳහන් වෙනවා. උන්වහන්සේට පුරුවන් පිළිකුල් සහගත අරමුණක් අප්‍රිය නොවි මෙනෙහි කරන්න, ඒ වගේම හරිම ප්‍රිය අරමුණක් පිළිකුල් සහගත දෙයක් විදිහට මෙනෙහි කරන්න. වෙනස මේකයි සාමාන්‍ය කෙනාව දකින්න ඇහෙන දේවන් ඒ කියන්නේ අරමුණු අරමුණු විසින් පාලනය කරනවා රහතන් වහන්සේ අරමුණු පාලනය කරනවා. හරි. එතකොට අපි දැන් දන්නවා තණ්හාව හටගන්නෙත් නැති වෙන්නෙත් ඉන්ද්‍රිය පද්ධතිය ඇතුළෙමයි කියලා. දැන් අපි බලමු මේ දුකට යන සම්පූර්ණ ක්‍රියාවලිය මේ නිෂ්පාදන ධාමයේ පටන් ගන්නෙ කොහොමද කියලා. මූලාශ්‍රවල මේක පියවරෙන් පියවර විග්‍රහ කරනවා. මුලින්ම එන්නේ පස්සේ හෙවත් ස්පර්ශය. ඒත් ඒකෙච්චර සරල දෙයක් නෙවෙයි වගේ මම දැන් මේ මේසෙට අත තියාගෙන ඉන්නවා. ඒත් මම දුක් විඳින්නේ නෑනේ. එතකොට මේ කියන ස්පර්ශය කියන්නේ මොකද්ද? ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක්. මේ කියන පස්සේ කියන්නේ නිකම්ම භෞතික ගැටීමක් නෙවෙයි. ධර්මයට අනුව ඒක සාධක තුනක එකතුවක්. ආ තුනක්ම තියෙනවද? ඕ ඕ. උදාහරණයක් විදිහට ඇහැ ගත්තොත් ඇස, ඉන්ද්‍රිය, රූපය අරමුණ සහ ඒ දෙක නිසා හටගන්නා චක්කු විඥාණය කියන තුනම එකට එකතු වීම තමයි පස්සය. ඒක මනෝභෞතික සිදුවීමක්. හරි. ඒත් ඒකට තවත් හරිම වැදගත් අමුද්‍රව්‍යයක් එකතු වෙනවා. ඒකට කියනවා උපදි කියලා. උපදි ඒ මොකද්ද? උපම් කියන්නේ අපි කාලයක් තිස්සේ හිතේ තැම්පත් කරගෙන තියෙන බැඳීම්, අගයන්, ආඩම්බරකම්, මතවාද වගේ දේවල්. අපේ මම සහ මගේ කියන හැඟීම. පුසන්තේපස්සා උපදීන් පටිච්ච කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අර ස්පර්ශය අපිට දැනෙන්නේ අපිට විශේෂ අර්ථයක් දෙන්නේ අපි තුල තියෙන අර උපදි නිසා. හ්ම්. නැත්තම් ඒක නිකම්ම සිදුවීමක් විතරයි. හරි. ඒ කියන්නේ එකම සිදුවීම දෙන්නෙක්ට දැනෙන දෙවිදිහකට ඒ දෙන්නගේ හිතේ තියෙන උපදි වෙනස් නිසා දැන් පැහැදිලි. ස්පර්ශයෙන් පස්සේ ඊළඟ පියවර මොකක්ද? ස්පර්ශය නිසා ඊළඟට හටගන්නේ වේදනාවක්. ඒ කියන්නේ විඳීම. ඒක සැප, දුක් හෝ උපේක්ෂා. ඒ කියන්නේ සැපත් නැති, දුකත් නැති මදහත් හැඟීමක් වෙන්න පුළුවන්. මේක තමයි අර සිදුවීමේ අමුදත්ත ටික. නූතන සමාජය දිහා බැලුවම අපි වේදනාවට කොච්චර බයද කියලා පේනවා. පොඩි උලුව කැක්කුමක් කාපු ගමම් අපි කරන්නේ වේදනා නාශකයක් බොන එක. ඒ වේදනාවේ යථා ස්වභාවය දිහා එක මොහොතක්වත් සිහියෙන් බලන්න උත්සාහ කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම සැප වේදනාව පස්සේ දුවනවා දුක් වේදනාවෙන් පැනලා දුවනවා. ඒ වේදනාවෙන් පස්සේ තමයි මං හිතන්නේ වැඩේ සංකීර්ණ වෙන්නේ. ඊළඟට එන සංඥාව කියන එක මූලාශ්‍රවල පැහැදිලි කරන්නේ හරිම සියුම් විදියට. ඒ කියන්නේ අපි ඇත්තටම ලෝකේ දකින්නේ නැ අපි ලෝකේ ගැන හදාගත්ත සලකුණු ටිකක් තමයි දකින්නේ කියන එක. ඒක ටික පැහැදිලි කළොත්. ඔව් ඒක හරිම ගැඹුරු තැනක්. හිතන්න ලෝකය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ගලාගෙන යන ගංගාවක් වගේ. නමුත් අපේ මනස ඒ ගලාගෙන යන යථාර්ථයෙන් වෙනස් නොවන ස්ථිර සලකුණක් කෙවත් නිමිත්තක් අල්ලගන්නවා. ඒකට තමයි සංඥා කියන්නේ. ඒක හරියට පරිගණක විද්‍යාවේදී ඇනලොග් යථාර්ථය ඩිජිටල් සංඥාවක් බයිට් එකක් බවට පත් කරනවා වගේ වැඩක්. මට ඒකට හොඳ උදාහරණයක් මතක් වුණා. හිතන්න නයික් ලාංඡනය. අපි දකින්නේ නිකම් වක්‍ර රේඛාවක් නෙවෙයිනේ. ඒක දැක්ක ගමන් අපේ හිතට එන්නේ ක්‍රීගාව, ජයග්‍රහණය, වේගය, සම්පූර්ණ සන්නාම අනන්‍යතාවයක්. අපේ සංඥා කියන්නේත් ඒ වගේ කලින්ම අර්ථ පුරවපු පැකේජ් වගේද? ඒක පරිපූර්ණ නූතන උපමාවක්. අපි අමු යථාර්ථය නෙවෙයි විඳින්නේ. අපේ මනසේකට අලවපු සන්නාම අනන්‍යතාවය තමයි විඳින්නේ. ප්‍රශ්නේ පටන් ගන්න එතනින්. මම දැකපු ලස්සනම කෙනා මට අපහාස කරපු කෙනා මගේම කාර් එක මේ ඔක්කොම අපි හදාගත්ත සංඥා. මටත් ඒ වගේ දෙයක් වුණා. දවසක් මට ආපු ඊමේල් එකක මාතෘකාව තිබුණේ සම්පූර්ණයෙන්ම කැපිටල් අකුරින්. හරි. ඒක දැක්ක ගමන් මට ඇති වුණා වේදනාව, අප්‍රසන්න හැඟීමක්. ඒත් එක්කම මගේ සංඥාව වැඩ කරන්න පටන් ගත්තා. මේක තරහින් එවපෝ එකක් මේක පැමිණිල්ලක් මම ඊමේල් එක විවෘත කරන්නත් කලින් ඒක වටේ සම්පූර්ණ කතාවක් ගොතලා ඉවරයි ඇත්තක මේක තිබුණේ මම ඕඩර් කරපු බඩුවක් එවල කියලා දන්වන සාමාන්‍ය පණිවිඩයක් අන්න බලන්නේ ක්‍රියාවලිය කොච්චර වේගවත්ද කියලා දැන් අපි එනවා අවසාන සහ බලවත්ම පියවරට අපි අර ස්ථිර කරගත්ත සංඥා මත පදනම් වෙලා ඊළඟට හිතේ හටගන්නවා සංස්කාර. සංස්කාර. ඔව්. ඒ කියන්නේ චේතනා, ක්‍රියා සහ ප්‍රතිචාර. මේක තමයි ක්‍රියාවලිය උච්චතම අවස්ථාව. මූලාශ්‍රවල මේ සංස්කාරවලට පාවිච්චි කරන හරිම බලවත් රූපකයක් තියෙනව නේද? ගෙවල් හදන කෙනෙක් ගැන. ඕ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කියපු පළවෙනි උදාන ගාථාව. ගහකාරක දිට්ඨෝති ගේසාදන වඩුවා මම නුඹව දැක්කා. ඔය ගේසාදන වඩුවා තමයි හංස්කාර. ඒ වඩුවා අපි අර හදාගත්ත සංඥා කියන gadol පාවිච්චි කරලා අපේ පැවැත්ම, අපේ දුක කියන ගෙය හදනවා. ඒක අපේම නිර්මාණයක්. ඒ කියන්නේ අපි අපේම හිරගෙය gadolin gadola චේතනාවෙන් චේතනාව ගොඩනගනවා. එතකොට මේ ගැඹුරු කරුණු ටික අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපේ සාරාංශගත කළොත් අපිට දවස ගානේ හිතට එන ලොකු කේන්තියක් නැත්තම් ලොකු ආසාවක් ඇති වුණාම ඒක නිකම් මහසින් කඩාපත් වුණ දෙයක් නෙවෙයි. නෙවෙයි. ඒක පිටිපස්සේ අර ස්පර්ශය, වේදනාව, සංඥාව සහ සංස්කාර කියන සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. මේ ක්‍රියාවලිය තේරුම් ගත්තම අපිට පුළුවන් වෙනවා සිද්ධ දීමකට ක්ෂණිකව නොසිතා ප්‍රතිචාර දක්වන එක නවත්තලා සිහියෙන් යුතව තේරුම් අරගෙන ක්‍රියා කරන්න. ඒකෙන් ජීවිතේට ලොකු වෙනසක්, ලොකු නිදහසක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මූලාශ්‍රය වල තියෙන විදිහට අපේ මුළු දුක්ඛිත පැවැත්මම රඳා පවතින්නේ බාහිර ලෝකය නිසාම නෙවෙයි ඒ ලෝකය ගැන අපිම ගොඩනගාගත්ත මානසික චිත්‍රය අරගය නිසා. ඒක තමයි අපි අද කතාබහින් ඉතිරි කරගන්න ඕන අවසාන චින්තාව. අපි දුක් විඳින්නේ අපි විසින්ම නිර්මාණය කරගත්තු මානසික ඉදිකිරීම් නිසානම්. ඒ ඉදිකිරීම් ක්‍රියාවලිය සිදුවන මොහොතදීම ඒ කියන්නේ අර ස්පර්ශය, වේදනාව, සංඥාව ඇති වෙන මොහොතදීම සිහියෙන් ඒ දිහා බලාගෙන ඉන්න පුරුදු වුණොත්. අපි අර වඩුවා වැඩ කරන දිහා බලාගෙන එයාට ඊළඟ gadol අතට නොදී ඉඳ පුරුදු වුණොත් ඇත්තටම අපිට කොයි වගේ නිදහසක් දැනෙයිද? අපි අද කතා කරන්න තෝරගත්තේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් කරතු දේශනා මාලාවක කොටසක්. මේකෙදි හරිම මූලික ඒත් ඒ වගේම හරිම ගැඹුරු ප්‍රශ්නයක් විග්‍රහ කරනවා. ඒ තමයි අපේ ජීවිතවල දුක ඇති කරන මේ තෘෂ්ණාව, මේ ඇලීම. ඇත්තටම හටගන්නේ කොතනද? ඊටත් වඩා වැදගත් තමයි ඒක නැති වෙන්නේ, Nirodha වෙන්නේ කොතනද කියන එක. ඔව් ඒකද ඉදිරිපත් කරන කේන්ද්‍රීය අදහස ඇත්තටම. එකපාරට ඇවම හිතාගන්න ටිකක් අමාරුයි. ඒ තමයි තෘෂ්ණාව හටගන්න තැනමයි එහි Nirodhayat කියන්නේ නැතිවියම සිද්ධ වෙන්නේ කියන එක. මූලාශ්‍රය මේක පැහැදිලි කරන්නේ හරිය පුරු විදියට. ඒක හරියට කණ්ණාඩියකින් පේන ප්‍රතිබිම්බ දෙකක් වගේ. එකිනෙකට විරුද්ධයි. යමක් ඇතිවෙන්න බලපාන ක්‍රියාවලියමයි ඒක නැතිවෙන්නත් පදනම් වෙන්නේ. වසයි ඔසුවයි දෙකම එකම තැනක වගේ. ඒකනම් හරිම රසවත් අදහසක්. එහෙමනම් අද අපේ අරමුණ වෙන්නේ ලෝකයේ මේ ප්‍රියමනාප දේවල් ඇතුලේ තෘෂ්ණාව හට ගැනීමේ සහ නැති වී යාමේ මේ ද්විත්ව ස්වභාවය හරියටම විග්‍රහ කර ගැනීම. විශේෂයෙන්ම නූතන කාර්යබහුල ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේ දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියන එක හොයාලා බලන එක. හරි. එහෙනම් අපි මුලින් ඉඳන්ම පටන් ගමු. මූලාශ්‍රය නැවත නැවතත් කියවෙනවා යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තිසාත් තණ්හා uppajjamana uppajjati කියලා. ඒ කියන්නේ ලෝකේ යම් ප්‍රිය මනාප දෙයක් ඇතනම් තෘෂ්ණාව හටගන්නෙත්, ලැබුම් ගන්නෙත් එතනමයි කියන එක. ඉතින් මේ එතන කියන්නේ කොතනද? ඒක බාහිර ලෝකේ තියෙන දෙයක්ද? අන්න එතන තමයි ගොඩක් දැනෙක්ට වැරදින තැන. අපි හිතන්නේ තෘෂ්ණාව ඇති වෙන්නේ ලස්සන වහනයක, ලස්සන ගෙයක, එරිම නැත්නම් රසවත් කෑමක කියලා. ඒත් මූලාශ්‍රය එක හරිම නිශ්චිතව පැහැදිලි කරනව ඒ තන් බාහිරව තියෙන දේවල් නෙවෙයි. ඒ තමයි අපේම ආධ්‍යාත්මික ආයතන 6. ඇස, කන, නාසය. ඔව් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒ වගේම ඒවට ගෝචර වන බාහිර ආයතන 6 රූප, ශබ්ද, ගන්ධ, රස. තෘෂ්ණාව හටගන්නේ මේ දෙක එකට ගැටෙන ක්‍රියාවලිය තුල. ඒ කියන්නේ තෘෂ්ණාව උපදින්නේ අපේ ඇතුලේමයි. ඒ නිසාමයි ඒක නිරෝධය කරන්නත් පුරුණන් වෙන්නේ අපේ ඇතුලේමයි. හරි. ඒක පැහැදිලි. ඒ ආයතන 6 අතරිනුත් මූලාශ්‍රය ඇසට ඒල නැත්නම් චක්කු කියන ඉන්ද්‍රියට විශේෂ අවධානයක් දෙනව නේද? එයි අනෙක් ඉන්ද්‍රියන්ට වඩා ඇස මෙච්චර බලවත් වෙන්නේ කොහොමද? මෙන්න මෙතනයි හරිම රසවත් තැන. මූලාශ්‍රය පැහැදිලි කරනවා සත්ව පරිණාමයේදී ඇස කියන්නේ විශාලම ජයග්‍රහණයක් කියලා. අපේ මොළයට වැඩිම තොරතුරු ප්‍රමාණයක්, වැඩිම පැහැදිලි බවකින්, වර්ණවත් බවකින්, ගැඹුරකින් ලබා දෙන්නේ ඇස. ඒ නිසා ඇස හරහා අපි ලෝකයට හරිම තදින් වැඳෙනවා. ඒ බැඳීම කොච්චරද කියනවනම් ඇහැ තමයි තෘෂ්ණාව වැඩිපුරම ඇති කරන ප්‍රධානතම උපකරණය. ප්‍රධානතම දොරටුව බවට පත්වෙන්නේ. එහෙමනම් තර්කානුකූලව හිතුවොත් ඇස තෘෂ්ණාවට ප්‍රධාන හේතුවක් නම් රූප නොබලා ඉන්න එක තමයි විසඳුම කියන කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද? ඒත් මූලාශ්‍රය කියන්නේ ඒක අන්තවාදයක් කියලා. ඒක ටිකක් පැහැදිලි කරමුද? ඔව්. එහි අන්ත දෙකක් ගැන පැහැදිලිවම සඳහන් වෙනවා. පළවෙනි අන්තය තමයි රූප දෙකීමෙන් කාමයේ සෙවීම මූලාශ්‍රය මේකට කියන්නේ දස්සන කාමයට බැසීම කියලා. ඒ කියන්නේ ලස්සන දේවල් බලන්නම සංචාරය කරනවා, දර්ශන නරඹනවා, ඇස පිනවීමම ජීවිතය කරගන්නවා. ආ ඒක හරියට නූතන සමාජ මාධ්‍ය දිහා බැලුවම පේනවා වගේ. සමහරු නිරන්තරයෙන්ම ලස්සන තැන්වලට ට්‍රැවල් කරමින් ලස්සන කෑමවල ඡායාරූප දානවා. ඒක අර පළවෙනි අන්තයට සමානයි වගේ නේද? එතකොට දෙවෙනි අන්තය මොකක්ද? හරියටම හරි. අනේ ඒක තමයි දෙවැනි අන්තය තමයි රූප දැක්කොත් තෘෂ්ණාව ඇති වෙනවා කියලා බය වෙලා ඇස් බැඳගෙන වගේ රූප නොබලා ජීවත් වෙන හදන එක. සමහර විට අද කාලේ කියන ඩිජිටල් ඩිටොක්ස් වගේ දේවල් වල අන්තවාදී පැත්ත මේකට සමාන වෙන්න පුළුවන්. බුදුදහම මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. මූලාශ්‍රය හරි අපූර්ව තර්කයක් ගේනවා. රූප නොදැකීමෙන් නිවන් දකින්න පුළුවන් නම් උපතින් අන්ධය ඔක්කොම රහත් වෙලා ඉන්න එපයි. හ්ම් ඒක ඇත්ත. ඒත් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ රූප දැකීමේ නෙවෙයි. එසේනම් මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද? මේ අන්ත දෙකෙන් මිදිලා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඒකට තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. මෙතනදී අවධාරණය කරන්නේ රූප නොදැකීම ගැන නෙවෙයි, දකින ආකාරය ගැන. දකින ආකාරය විනාශ කිරීම ගැන. හරියටම හරි. ඒ කියන්නේ ප්‍රියමනාප දෙයක් දැක්කම ඒකට ඇලෙන්නේ නැතුව අප්‍රිය දෙයක් දැක්කම ඒකට ගැටින්නේ නැතුව සිත කිලිටි කරගන්නේ නැතුව ඒ දෙස මැදහත්ව බලීම හැකියාව පුරුදු කර ගැනීම ඇත්ත. නූතන ගිහි ජීවිතයේදී නිරන්තර උත්තේජන මැද මේක කරන එක අමාරුයි. ඒ නිසා තමයි මූලාශ්‍රය සඳහන් වෙන්නේ ආරණ්‍යයක් වගේ සරල නිස්කලංක තැනකට යාම මේ ඉන්ද්‍රිය සංවරයට ලොකු උපකාරයක් වෙනවා කියලා. ඒක පැනලා යාමක්වත් අන්තවාදයක්වත් නෙවෙයි. පුහුණුව සඳහා සුදුසු පරිසරයක් හදා ගැනීමක්. ඔව්. සපය තැනක් සපයා ගැනීමක්. ඒක හොට පැහැදිලි කිරීමක්. එතකොට මැදහත් බව පුරුදු කරන්න නම් අර රූපයක් දැක ගමන්ම සිතේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය හරියටම අඳුර ගන්න ඕනේ නේද? මුලාශ්‍රය ඒ ගැන විස්තර වෙන්නේ කොහොමද? සාමාන්‍ය දැකීමක් තෘෂ්ණාවක් බවට පත්වෙන ක්ෂණික ක්‍රියාවලිය මොකද්ද? මෙන්න මේක තමයි මුළු විග්‍රහයම හදවත. ඒක හරිම සියුම් ෂණිකව සිදුවෙන පියවර කිහිපයක ක්‍රියාවලියක්. පළමු වෙන්න තමයි ස්පර්ශය. පාලියෙන් කියනවා නම් පස්ස නැත්තම් සම්පස්ස. මේක නිකම්ම ඇහෙට රූපයක් ගැටෙනවා වගේ සරල දෙයක් නෙවෙයි. මූලාශ්‍රය කියනවා මේක ඇස, රූපය සහ ඒ දෙක නිසා ඇතිවෙන විඥානය කියන තුනම එකට එකතු වීමක් කියන. ඒක ඊටා සංකීර්ණ ගැඹුරු මානසික ක්‍රියාවලියක ආරම්භය. හරි. ඒ මානසික ස්පර්ශය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ස්පර්ශය නිසා ඡනික වූ වේදනාවක් හටගන්නවා. ඒ කියන්නේ සැප, දුක් හෝ ඒ දෙකම නැති උපේක්ෂා සහගත හැඟීමක්. මේකත් ගොඩක් වෙලාවට අපිට පාලනය කරන්න බැරි ස්වයංක්‍රීයව සිදුවෙන දෙයක්. ඊළඟ පියවර තමයි තීරණාත්මකම තැන. ඒ තමයි සංඥාව. එහෙම නැත්නම් සංඥා. සංඥාව. ඒ කියන්නේ perceptionද? ඔව්. ඒත් ඒක ඊට වඩා ගැඹුරුයි. මූලාශ්‍රය මේක පැහැදිලි කරන්නේ හරි අපූර්ව උපමාවකින්. අපේ මනස නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින සැබෑ අත්දැකීම, ඒ කියන්නේ අර රූපය, ඒක ඒ විදිහටම ගබඩා කරගන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අත්දැකීමෙන් Tamanට වැදගත් සලකුණක්. එහෙම නැත්නම් නිමිත්තක් විතරක් හදාගෙන ගබඩා කරගන්නව. හරියට වඩුවෙක් ලියක Tamanට ඕන තැන කපන්න සලකුණක් ගහනවා වගේ. අපිට පස්සේ මතක තියෙන්නේ අර සලකුණ විතරයි. ඇත්තටම සිදුවුණු වෙනස් වීමින් තවති අත්දැකීම නෙවෙයි. ඉන්න ඉන්න. ඒ කියන්නේ මගේ මතකය කියන්නේ ඇත්තටම උන දේ නෙවෙයි මම ඒකෙන් හදාගත්ත සටහනක් ලේබල් එකක් විතරයි කියන එකද. ඒක නම් හිතාගන්නත් අමාරුයි. ඒකෙන් පැහැදිලි වෙනවා ඇයි එකම සිදුවීම දෙන්නෙක්ට මතක තියෙන සම්පූර්ණයම වෙනස් විදි දෙකකට කියලා. හරියටම හරි. අන්න ඒක තමයි කාරණය. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අර ගබඩා කරගත්ත සංඥා කියන සලකුණු පදනම් කරගෙන මනස සංස්කාර නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සිතුවිලි, සැලසුම්, චේතනා හදන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ බුදු වීමේදී දැක්කා කියන ගේ හදන වඩුවා එහෙම නැත්නම් ගහකාරක කියලා හඳුන්වන්නේ අන්නේ සංස්කාර ක්‍රියාවලියට. ඒ වඩුවා ගෙවල් හදන්නේ. ඒ කියන්නේ අපේ අනාගත ක්‍රියා සහ සිතුවිලි නිර්මාණය කරන්නේ පරණ සංඥා කියන සැලසුම් පාවිච්චි කරලා. මේක හරිම ගැඹුරුයි. ඉතින් එදිනෙදා ගිහි ජීවිතයේ ඉන්න කෙනෙක්ට මේ ස්පර්ශය, වේදනාව, සංඥාව, සංස්කාර කියන ක්‍රියාවලිය තේරුම් අරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කොහොමද? මූලාශ්‍රයේ ඒකට ප්‍රායෝගික උපදෙස් ක්‍රමවේද තියෙනවද? ඔව්. ඊටාම ප්‍රායෝගික පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් උපදෙස් කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි ඔත්තු කරුවාගේ උපමාව. මූලාශ්‍රය කියනෝ ඔත්තුකරුවෙක් සතුරු කැඳවුරක් දිහා දුරින්දන් බලාගෙන ඉන්න වගේ තමන්ගෙම සිත දෙස බලාගෙන ඉන්න ඕන කියලා. සතුරා ඒ කියන්නේ තෘෂ්ණාව හටගන්නේ කොතනද? läගුම් ගන්නෙ කොතනද? කොයි දොරටුවෙන්ද ඇතුල් වෙන්නේ කියලා නිරීක්ෂණය කරන්න ඕන. මේක තමයි විපස්සනාවේ ආරම්භය. ඒ නිරීක්ෂණය කරන අතරතුර ඒ ක්‍රියාවලියට මැදිහත් වෙන්න ඉර නවත්තන්න කරන්න පුළුවන් දෙයක් තියනවද? අනිවාර්යෙන්ම. ඒකට තමයි සතිය පිහිටුවීම කියන්නේ. උදාහරණයක් විදිහට රූපයක් දකිනකොට අර ස්වයංක්‍රීයව වේදනාව, සංඥාව, සංස්කාරය විදියට තෘෂ්ණාව ඇති වෙන ක්‍රියාවලිය පටන් ගන්න කලින් දකිනවා, දකිනවා කියලා සිතින් සටහන් කරගන්න පුළුවන් ඒ වේගවත් ක්‍රියාවලිය අතරට අපිට පුංචි පරතරයක් ඇතුළත් කරන්න පුළුවන් වෙනවා. ඒක හරියට වේගයෙන් දුවන වාහනයකට බ්‍රේක් එකක් දෙනවා වගේ. ආ ඒ පරතරය තුලේ ඔව් ඒ පුංචි මොහොතදී අපිට තෝරා ගැනීමක් කරන්න අවස්ථාව ලැබෙනවා තෘෂ්ණාවට ඉඩ දෙනවද නැද්ද කියලා. තව දෙයක් මූලාශ්‍රයේ තියෙනව උපදි තේයුම් ගැනීම ගැන. ඒක මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? උපදි කියන්නේ මොකද්ද? උපදි කියන්නේ හරිම වැදගත් සංකල්පයක්. සරලවම කිව්වොත් ඒ කියන්නේ අපේ ආත්ම අභිමානය, අපේ වටිනාකම්, මගේ කියලා අපි තදින් අල්ලගෙන ඉන්න දේවල්, අපේ අනන්‍යතාවය අපි බාහිර ලෝකයක් එක්ක ගැටෙන්නේ මේ උපදි හරහා. මූලාශ්‍රය පැහැදිලි කරනවා කවුරුවරි අපහාසයක් කරාම අපිට රිදෙන්නේ ඒ අපහාසය අපේ ගෞරවය නැමැති උපදියට වැදුනමයි කියලා. මට මතකයි දවසක් සුළු දෙයකට මට ඔන්චන් තරහ ගියා. පස්සේ කල්පනා කරද්දී තේරුනේ ඒ සිද්ධ මගේ දක්ෂකම කියන උපදියට තමයි කිලිල්ම වැදිලා තියෙන්නේ. විපස්සනාවෙන් කෙරෙන්නේ මෙන්න මේ ගැඹුරු බැඳීම් මේ උපදී එකින් එක අඳුරගෙන ඒවායේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒවා අභියෝගයට ලක් කිරීම. එතකොට මේ හැමදේම පටන් ගන්න ඕන කෙනෙක්ද භාවනාවට අලුත් කෙනෙක්ද මූලාශ්‍රය දෙන විශේෂ උපදේශක් තියනවද මේ සියුම් මානසික ක්‍රියාවලින් ඉතානවන ප්‍රශ්නයක්. ඔව් මූලාශ්‍රය ක්‍රමානුකූල මාවතක් ගැන අවධාරණය කරනවා. එකපාරටම මේ සියුම් දේවල් අල්ලගන්න යන්න එපා කියනවා. ඒ වෙනුවට භාවනාව ආරම්භයේදී ආනාපානේ වන ශරීරය හා සම්බන්ධ ඒ කියන්නේ කය සහ පහස ස්පර්ශය කියන දෙයට සම්බන්ධ අරමුණකින් පටන් ගැනීම වැදගත් බව කියනවා. මොකද ඒක ගොරෝසුයි අල්ලගන්න ලේසි. හරියටම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන එක කාටත් දැනෙන දෙයක්. එතනින් මනස එකඟ කරගෙන සතිය පුරුදු කරගෙන ඒ ලැබෙන අත්දැකීම් පාවිච්චි කරලා පසුව වේදනාව, සංඥා, සංස්කාර වගේ සියුම් මානසික ක්‍රියාවලිය නිරීක්ෂණයට යොමු වෙන්න පුළුවන්. ඒක තමයි ක්‍රමානුකූල ප්‍රායෝගික පිළිවෙත. එසේනම් අද අපේ මේ දීර්ඝ විමසුමෙන් පැහැදිලි වෙන ප්‍රධානම කරුණ තමයි තෘෂ්ණාව ඇතිකරන යාන්ත්‍රණයම. ඒ කියන්නේ ස්පර්ශය, වේදනාව, සංඥාව, සංස්කාර කියන මේ ක්‍රියාවලියම සතියෙන් යුතුව, නුවණින් යුතුව නිරීක්ෂණය කළ විට එය නැති වී යාමටත් හේතු වන බව. අර මුලින් කිව්වා වගේ වස සහ ඔසුව දෙකම එකම තැනකින් එකම ක්‍රියාවලියකින් ලැබෙනවා. හරියටම. සමුදය එනම් හට ගැනීම සහ නිරෝධය එනම් නැතිවීම කියන්නේ එකම කාසිය දෙපැත්ත. එක පැත්තක් හරියට තේරුම් ගන්නකොට අනෙක් පැත්තත් ඉබේම හෙළිදරව් වෙනවා. මූලාශ්‍රය කියවෙන විදිහට තෘෂ්ණාව උපදින තැන් ටිකමයි තෘෂ්ණාව නැති වී යන තැන් ටිකත් වෙන්නේ. මේ නිසා නිවන කියන්නේ මැරිලා කොහේ හරි යන්නේ එකක්වත් දුරස්ත ඉලක්කයක්වත් නෙවෙයි. දුරස්ත ඉලක්කයක්වත් නෙවෙයි. මේ මොහොතේ Taman තුරම අධ්‍යක්ිය හැකි යථාර්ථයක් බවට පත්වෙනවා. අවසාන වශයෙන් සිතන්නට යමක් හිතුරු කරනවා නම් මූලාශ්‍රයේ විස්තර වෙන විදිහට අපේ ලෝකය අපේ අධ්‍යක්ෂම් නිර්මාණය කරන මේ වඩුවා එහෙම නැත්නම් සංස්කාර හැම විටම ක්‍රියාත්මක වෙන්නේ පරණ සංඥා කියන සැලසුම් සහ සලකුණු අනුව. අපි මේ වඩුවාට අලුත් සැලසුම් දීම. ඒ කියන්නේ සංඥාවෙන් සංස්කාර ඇතිවන ස්වයංක්‍රීය ක්‍රියාවලිය සතිය පිහිටුවලා මොහතකට නැවතුනොත් මොකද වෙන්නේ? සැබෑ අත්දැකීම. ඒ කියන්නේ සලකුණු නොගෙසූ නාමකරණය නොකල හොඳ හෝ නරක කියා ලේබල් නොකල යථාර්ථය ඒ තිබෙන ආකාරයම මොහොතක් නිරීක්ෂණය කළොත් ඒ මොහොත දැනෙන හැඟීම කුයි වගේ එකක් වෙයිද අපේ ලෝකේ පිරීලා තියෙනේ නිතරම අපේ අවධානය ඇදගන්න දේවල් වලින් ඇසට කනට හරිම ප්‍රියයි ඒක හරියට ලොකු සාදයක් වගේ නේද? හැමතැනම ලස්සන දේවල්, රසවත් දේවල්. නමුත් හිතන්න අපිව ඒ සාදයටම බැඳලා තියෙන දේවල්ම ඒකින් එළියට යන දොරට ඕනත් කොහොමද? අද අපි කතා කරන්න යන්නේ හරියටම ওই අදහස ගැන ටිකක් ගැඹුරට. අපි මේකට පදනම් කරගන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒක පදනම් කරගෙන පූජ්‍ය උඩීරීගම ධම්මජීව ස්වාමින් වහන්සේ පවත්වපු දේශනා මාලාවක්. මේකෙදි තෘෂ්ණාව, ඒ කියන්නේ මේ ඇලීම සහ ඒක නැතිවෙන හැටි Nirodha ගැන හරිම පැහැදිලි විග්‍රහයක් තියෙනවා. ඕ ගොඩාක් වෙලාවට මේ වගේ මාතෘකා කතා කරද්දි හිතෙන්නේ ලෝකය ඇතෑරලා කැලේට යන්න ඕන වගේ දෙයක් නේ. ඒත් අපේ අරමුණ ඒක නෙවෙයි. මේ ලෝකේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒක ඇතුළේම ඉඳගෙන මේ තෘෂ්ණාව කියන දේ වැඩ කරන හැටි තේරුම් ගන්න එක. හරියටම විශේෂයෙන්ම නූතන ගිහි ජීවිතයට මේක කොහොමද ගලපගන්නේ කියන එක පුදුමේ කියන්නේ මූලාශ්‍රය කියවෙනවා තෘෂ්ණාව හැදෙන තැනමයි ඒක නැති වෙන තැනක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රශ්නයක් විදිහට විතරක් නෙවෙයි විසඳුමත් ප්‍රශ්නේ ඇතුළෙම හැංගිලා තියෙනවා වගේ. හොව්. හරියට අගුලක් වගේ. අගුල හදපු ලෝහයෙන්ම තමයි යතුරත් හදලා තියෙන්නේ. ඒක හොඳ උපමාවක්. හොඳයි එහෙනම් අපි මුලින්ම මේ සතුරා හරියටම කවුද කියලා හඳුනාගමු. මූලාශ්‍රවල කියවෙන්නේ තෘෂ්ණාව නරකයි කියලා විතරක් නෙමෙයි. ඒක තියෙන තැන හරියටම පෙන්වා දෙනවා. මොකද්ද මේ ලෝකේ ප්‍රිය රූප වූ සාත රූප වූ දේවල් කියන්නේ? ඒ කියන්නේ අපි ඇලෙන්නේ මොන විටද? හ්ම්. ඒක හරිම සවිස්තරාත්මක ලයිස්තුවක්. ඒක පටන් ගන්න අපේ ශරීරයෙන්මයි. ඇස, කන, නාසය, දිව, කය, මනස. අපේ ඉන්ද්‍රියන් 6. අපේ දොරටු 6. ඔව්. ඊළඟට ඒ ඉන්ද්‍රියන්ට හමු වෙන දේවල්. රූප, ශබ්ද, ගඳ සුවඳ රස, ස්පර්ශ සහ හිතට එන අදහස්. එතනින් නතර වෙන්නෙත් නේ. ඊට පස්සේ ඒ දෙක එකතු වෙලා හටගන්නා විඥාණය, ස්පර්ශය, වේදනාව. සරලවම කිව්වොත් අපි මම සහ මගේ ලෝකය කියලා හිතන හැම අත්දැකීමක්ම තෘෂ්ණාවට läගුම් ගන්න පුරුවන් තැනක්. ඒ කියන්නේ හැම තැනම ඒක ටිකක් අධෛර්යමත් කරන දෙයක් වගේ. එතකොට මේකෙන් ගැලවෙන්න පටන් ගන්නෙ කොහොමද? මොකද්ද පළවෙනි පියවර? මූලාශ්‍රය දාණයෙන් සහ ශීලයෙන් පටන් ගන්න මාර්ගයක් ගැන කියවනවානේ. දේවල් අත්හැරීමෙන් මේකට ලැබෙන උදව් මොකක්ද? ඒක තමයි අත්හැරීමේ පළවෙනි පුහුණුව. වස්තු දානය කියන්නේ හරියට පුහුණු පිට්ටනියක් වගේ. තම නාසාවෙන් තියාගෙන ඉන්න දෙයක් තව කෙනෙකුට දීමෙන් අපි අර අල්ලගෙන සිටීම කියන මානසික පුරුද්ද ටිකක් ලිහිල් කරනවා. නමුත් මූලාශ්‍රයේ ඊටත් වඩා ගැඹුරු දෙයක් පෙන්වා දෙනවා. ඒ තමයි අබේ දානය. ඒක ශීලයේ සමග ඊටා තදින් බැඳිලා තියෙන්නේ. අබේ දාණය. ඒක ටිකක් නුහුරුයි. මං හිතුවේ දාණය කිව්වම දෙයක් දෙන එක විතරයි කියලා. කොහොමද අබය එහෙම නැත්නම් බියෙන්තර බව දානයක් වෙන්නේ? උදාහරණයක් විදියක මම සොරකම් නොකර ඉන්න එක තව කෙනෙක්ට දෙන දානයක් වෙන්නේ කොහොමද? හරිම හොඳ ප්‍රශ්නයක්. හිතන්න සමාජය හැමෝම තීරණය කරනවා අද ඉඳන් කවුරුත් හොරකම් කරන්නේ නැහැ කියලා. එතකොට ඔබට gedara dora වහන්නේ නැතු වෙන්න පුරවන්නේද? ඔව් බයක් නැතුව පාරේ යන්න පුළුවන්. අන්න ඒකයි අබේදානය කියන්නේ. අපි සතුන් මෙරීමේ සොරකම් කිරීමෙන් බොරු කීමෙන් වළකිනකොට අපි අනිත් අයට බියෙන් තොරව ජීවත් වෙන්න පරිසරයක් හදනවා. ඒ වගේම අපි අපේම මනසේ තියෙන ගොරෝසු මට්ටමේ කෙලෙස් වීතික්කම කෙලෙස් නැති කරනවා. ඒක හරියට යුද්ධයකට යන්න කලින් යුද පිටියේ තියෙන ලොකු බාධක අයින් කරනවා වගේ වැඩක්. ඊට පස්සේ තමයි සියුම් සටනට, ඒ කියන්නේ භාවනාවට මනස සූදානම් වෙන්නේ. හරියටම. මෙතනදී වෙන්නේ ආයුධ අරගෙන ගිහින් සටන් කරන එක නෙවෙයි. විශ්වලාගෙන ගිහින් සතුරාගේ හැම ක්‍රියාවක්ම හැම ගනුදෙනුවක්ම කවුද එන්න යන්නේ කියලා කිසිම කලබලයක් නැතුව නිරීක්ෂණය කරනවා. ප්‍රධානම දේ තෘෂ්ණාව හටගන්නා හැටි සහය ලැබුම් ගන්නා තැන් දැකීමයි. බලෙන් යටපත් කරන එක නෙමෙයි. මූලාශ්‍රයෙන් මේකට හොඳම උදාහරණ විදිහට පාවිච්චි කරන්නේ S. මොකද S අපේ ප්‍රබලම ඉන්ද්‍රියනේ. ඔව්. S තමයි ප්‍රධානම දුරටුව. ඉකින් මේ සම්බන්ධයෙන් මිනිස්සු අනුගමනය කරන වැරදි ක්‍රම දෙකක් ගැනත් පැහැදිලි කරනවා. මොනවද ඒ වැරදි ක්‍රම දෙක? එකක් තමයි රූප සම්පූර්ණයෙන්ම ආස්වාදය කිරීම. ඒකට කියනවා දස්සන කාමය කියලා. ඒ කියන්නේ ලස්සන දේවල් බලන්නම තනින් තනට යනවා, නිතරම ඇස පිනවන්න උත්සාහ කරනවා. අනික තමයි අනිත් අන්තය වෙන්නේ නැති. ඔව්. රූප දැක්කොත්නේ ප්‍රශ්නේ. එනිසා මම බලන්නේ නෑ කියලා ඇස් බැඳගෙන වගේ ඉන්න හදන එක. මූලාශ්‍රය පැහැදිලිව කියනා ඒ දෙකම අන්තවාදී සහ අසාර්ථක ක්‍රම කියලා. ඇස් නොපෙනෙන කෙනෙක් රහත් වෙලා නැත්නම් ඒකෙන්ම පැහැදිලි ඇස් පේන්නේ නැති එක නෙවෙයි විසඳුම කියලා. මේ ක්‍රමය මොකක්ද? බලන්නෙත් නැතුව නෙවෙයි බැලුවම ඇලෙන්නෙත් නැතුව ඉන්නේ කොහමද? ඒකට තමයි කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. ඒ කියන්නේ භාවනාව තුළින් ඉන්ද්‍රිය සංවර කර ගැනීම. මේකෙදි දකින දේ නැවත්‍රිම නෙවෙයි කරන්නේ දකින දේ දකිමින්ම සිහියෙන් යුතුව ඒ ක්‍රියාවලියට හසු නොවි බලාගෙන ඉන්න එක. උදාහරණයක් විදිහට ලස්සන මලක් දැක්කම ආ ලස්සනයි කියලා හිතේ හටගන්න ඒ ප්‍රියජනක හැඟීම ඒ කියන්නේ මනාපය. ඒක මලේ තියෙන දෙයක් නෙවෙයි. හරියටම. ඒක මලේ තියෙන ගුණයක් විදියට නෙවෙයි තමන්ගේ මනසේ ඒ මොහොතේ හටගත්තු සිදුවීමක් විදියට නිරීක්ෂණය කරනවා. ඒ වගේම අප්‍රසන්න දෙයක් දැක්කම හටගන්න අප්‍රිය හැඟීමත් අමනාපයත් එහෙමමයි. අපි ඒ හැඟීම් වලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒක සිදුවෙන හැකි නාට්‍යයක් බලනවා වගේ බලාගෙන ඉන්නවා. හරි. මෙතන තමයි මට අනුව කතාවේ ගැඹුරුම සහ පුදුම හිතෙනම තැනට අපි එන්නේ. මූලාශ්‍රයට අනුව තෘෂ්ණාව හටගන්නා ඇස, රූපය, කන, සද්දය අර මුළු ලයිස්තුවම තමයි තෘෂ්ණාව නැති වී යන තැනත්. ඒක සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී දෙයක් වගේ. ඇයි අපිව හසු කරගන්න දේවල් වලින් ඈත් වෙන්න ඕනේ නැත්තේ? ඒක තමයි බුදුදහමේ තියෙන ගැඹුරුම අවබෝධයක්. ප්‍රශ්නය තුලමයි විසඳුම තියෙන්නේ. හරියට කඩපත් ප්‍රතිබිම්බයක් වගේ. අපි නිවන කියලා වෙනම තැනක් වෙනම ලෝකයක් හොයන්න අවශ්‍ය නැහැ. නිදහස තියෙන්නේ මෙතනම මේ අපි ලබන අත්දැකීම තුලමයි. වෙනස් වෙන්න ඕන අත්දැකීම නෙමෙයි ඒ දෙස බලන විදිය. මූලාශ්‍රයේ pāli වචන වලින්ම කියනවා නම් තෘෂ්ණාව හටගැනීමේ ක්‍රියාවලිය උපජ්ජමානා උපජ්ජතිනම්. ඒ කියන්නේ යම් තැනක උපදීද යම් තැනක ලැබුම් ගනීද? ඔව්. ඒක නැති වී ක්‍රියාවලිය නිරුජ්ජමානා නිරුජ්ජති වෙන්නේත් ඒ ස්ථානයමයි. ඒ කියන්නේ අපි දුවලා හැංගෙන්න ඕනේ නැහැ. අපි ඉන්න තැනමයි වැඩේ තියෙන්නේ. ඒත් එහෙමනම් ඇයි අපි මේකට මෙච්චර ලේසියෙන් හසු වෙන්නේ? විසඳුම ඇස්පැන අපිට තියෙද්දිත් ඇයි අපි ඒක දකින්නේ නැත්තේ? මූලාශ්‍රය ඊළඟට මනසේ ක්‍රියාකාරීත්වය ගැන හරිම සියුම් විග්‍රහයකට යනෝ නේද? සංඥාව කියන තැනින් පටන් අරන්. ඔව්. එහි කියවෙනවා අපි ඇත්තටම යථාර්ථය ඒ විදිහට මතක තියාගන්නේ නැහැ කියලා. මොකක්ද ඒකේ තීරුම? යථාර්ථය කියන්නේ හැම මොහොතකම වෙනස් වෙන ගලාගෙන යන ගඟක් වගේ. ඒ ගලා ඒ විදිහටම අපේ මතකයේ ගබඩා කරන්න බෑ. ඒ නිසා මනස හරිම කපටි වැඩක් කරනවා. ඒ ගලා යන යථාර්ථයෙන් නිශ්චල ඡායාරූප වගේ ස්ථාවර සලකුණු හෙවත් සංඥා එහෙම නැත්නම් නිමිති නිර්මාණය කරගන්නවා. අපිට ඇත්තට මතක තියෙන සිදුවීම නෙවෙයි සිදුවීම ගැන අපි අපේ හිතේ හදාගත්තු ඒ සංඥාව. වැදගත්ම දේ අපි මේ සංඥා හදාගන්නේ අපේ කැමැත්ත අනුවයි. අපිට ප්‍රිය දේවල් තමයි අපි සලකුණු කරගන්නේ. ආ ඒක හරියට රසවත් කෑම වේලක් ඒ මොහොතේ රස විඳිනවා වෙනුවට ඒකේ ෆොටෝ එකක් අරගෙන පස්සේ ඒ රසය මතක් කරන්නම වෙනුවට අර ෆොටෝ එක දිහා බලලා සතුටු වෙනවා වගේ වැඩක්. අපි මතක් කරන්නේ ඇත්ත අත්දැකීම නෙවෙයි ඒකේ ස්ථාවර ප්‍රතිරූපයක්. ඊටම හොඳ උපමාවක්. හරියට මේක තමයි වෙන්නේ. ඊළඟට වෙන්නේ ඊටත් වඩා ගැඹුරු දෙයක්. අර සංඥාව හෙවත් ෆොටෝ එක පදනම් කරගෙන තමයි අපි අපේ සැලසුම්, කතන්දර සහ විනිශ්චයන් ගොඩනගන්නේ. මේකට තමයි සංස්කාර කියලා කියන්නේ. දුක නැමැති ගේ හදන වඩුව කියලාත් කියනව නේද? ඔව් හරියටම. මේක අන්ධ බලවේගයක් වගේ. තමන් ගත්ත වැරදි නිශ්චල සංඥාමද පදනම් වෙලා ඒවා නිවැරදි කියලා ඔප්පු කරන්න අපේ යථාර්ථය මොහොතින් මොහොත ගොඩනගන්නවා. ඒක ටිකක් භයානකයි වගේ. ඒ කියන්නේ අපි ඇතුලේ ඉන්න අන්ධ වඩුවෙක් වැරදි සැලසුම් පාවිච්චි කරලා අපි ජීවත් වෙන දුක්ඛිත ගේ හදනවා. ඉතින් මේ ඉගැන්වීම් ප්‍රායෝගිකව අත්හදා බලන්න කැමති කෙනෙක්ට කොහොමද පාවිච්චි කරන්න පුළුවන්? මේ වඩුවාගේ වැඩ නවත්තන්නේ කොහොමද? ආනාපාන සති භාවනාව ගැන සඳහන් වෙනව නේද? ඔව් ඒක හරිම සරල තැනකින් පටන් ගන්න. හුස්මෙහි භෞතික ස්පර්ශය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපි අර සංකල්ප, කතන්දර කියන ස්තරයෙන් මිදිලා දේවල් කෙලින්ව දකින්න පටන් ගන්නවා. මගේ හුස්ම කියන සංකල්පය, ඒ කියන්නේ පඤ්ඤත්‍ය වෙනුවට නාසයේ අගට දැනෙන නියම ස්පර්ශය, එහි උණුසුම සිසිලස කියන වේදනාව, ඒ කියන්නේ සංස්කාරයක් කෙලින්මත් විඳිනවා. ඒ කියන්නේ මම හුස්ම ගන්නවා කියන කතාව හිතනවා වෙනුවට නාසයගින් හැම යනකොට දැනෙන සියුම් කිති කෑවීම වගේ දෙයක් කිලින්ම දැනගන්න එක. එකක් කතාවක් අනික අමුදත්ත්‍යයක්. හරියටම අපේ දුකිත ලෝකේ සම්පූර්ණයෙන්ම හැදිලා තින්නේ අර කතා වලින් අමුදත්ත වලින් නෙවෙයි භාවනාව කියන්නේ අර අමුදත්තත් එක්ක ඉන්න පුරුදු වෙන එක හැබැයි එතනදිත් අභියෝගයක් එනවා ඔව් මට තහන එතන ඒකයි හුස්ම අල්ලගෙන ඉන්නවා ටික වෙලාවකින් ඒක සියුම් වෙලා සමහරවිට දැනෙන්නේ නැතුවම යනවා. එතකොට හිතෙනවා අයියෝ මගේ භාවනාව කැඩුනා මට අරමුණ නැති වුණා කියලා. එතනදී මොකක්ද ඇත්තරම වෙන්නේ? ඒක භාවනා කරන කෙනෙකුට ඊටාම වැදගත් කරුණා. සමාධියේ ගැඹුළු වන විට හුස්මෙහි ගොරෝසු ස්පර්ශය මැකි ගොස් ඊතා සියුම් දෙයක් බවට පත්වෙන්න. නැතිනම් සම්පූර්ණයෙන්ම නැති වියන්නත් පුළුවන්. ඒකට කියනවා අනිමිත්ත. ඒ කියන්නේ නිමිති රහිත තත්වයක් කියලා. නුපුහුණු මනස එතනදි කලබල වෙනවා. ඕ කලබල වෙනවා. නමුත් ඒක ඇත්තටම දියුණුවක්. ඒක හරියට මුලින් අල්ලගෙන හිටපු ලණුව අතහැරලා කිසිම ආධාරකයක් නැතුව පාවෙන්න ඉගෙන ගන්නවා වගේ. පුරුදු වෙන්න ඕන ගොරෝසු අරමුණක් නැතුව වුණත් ඒ දැනීම සමග ඒ ශාන්ත බව සමග රැඳී සිටින්න. ඒක ලොකු මානසික වෙනසක්. එතකොට මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය කුමක්ද? මේ මාර්ගයේ යන කෙනෙකුට ලැබෙන්නේ කුමක්ද? අර අන්ධ වඩුවට මොකද වෙන්නේ? අවසානයේ තමයි බුදුන් වහන්සේ විසංඛාරගතං චිත්තං කියලා හැඳින්වූ තත්ත්වය. එනම් සංස්කාර වලින් ඈතර වූ සිතක්. මෙතනදි වෙන්නේ අර වඩුව හැවත් සංස්කාර හදන ක්‍රියාවලිය එලෙසින්ම දකිනවා. ඒ කියන්නේ වඩුව අඳුරේ වැඩ කරනවා නෙවෙයි ලයිට් එක දාලා Taman කරන දේ දකිනවා. Taman වැරදි සලසුම් පාවිච්චි කරලා දුකක් හදන බව දැක්කම එයා නිකම්බ වැඩේ නතර කරනවා ආයුධ බිම තියෙනවා. නමුත් තෘෂ්ණාව ඇලීම සහ භවය හටගන්නා දාමය පටන් ගන්නෙ නැහැ. ඒ தത്വෙට පත් වෙන්නේ කොහොමද? ඒකට එකපාර වෙන දෙයක්ද? ඒකට පත් වෙන්නේ විපස්සනා සම්මාදිට්ඨිය තුලින්. සියලු අත්දැකීම්, ඒ කියන්නේ පෙනෙන, ඇසෙන, දැනෙන හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපක්ෂපාතීව කෙලින්ම දකිනවා. ඒක පොතේ තියෙන තර්කයක් නෙවෙයි සෘජු අධ්‍යක්ීමක් බටපත් වෙනවා. අවසාන පියවර තමයි ඒ දැක්ම කවදාවත් වෙනස් නොවන ස්ථාවර තත්වයකට. ඒ කියන්නේ මාර්ග සම්මාදිට්ඨියකට පත් කර ගැනීම. ඊට පස්සේ ආයේ කවදාවත් පරණ විදිහට අර අන්ධවඩුවා හදපු ගිය අතිලේ නම් ලෝකය දකින්න බැරි වෙනවා. බැරි වෙනවා හරියටම. දානේ වගේ සරල දෙයකින් පටන් අරන් මනසේ සියුම්ම ක්‍රියාකාරීත්ව දක්වා අපි හුඟක් දේවල් සාකච්ඡා කළා. මට හිතෙන විදිහට මෙහි හරය වෙන්නේ නිදහස තියෙන වෙන කොහෙවත් නෙවෙයි. අපි දකින, අසන, සිතන සෑම මොහොතකටම මුහුණ දෙන ආකාරය තුලමයි කියන එක. හරියටම අපිව බඳින ධම්මැලම තමයි අපිව නිදහස් කරන්නේත්. යතුරු හැංගිලා තියෙන්නේ දඟුලැටුලෙමයි. එනම් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් තවදුරටත් සිතන්න යමක් ඉතිරි කරමු. අපේම චේතනාව හේවත් සංස්කාර, ඒ කියන්නේ අර අන්ධ වඩුවා අපේ ලෝකයේ ගොඩනගනවා විතරක් නෙවෙයි. එය විසින්ම ඒව පවත්වාගෙන යන අන්ධ බලවේගයක් කියලා අපි කතා කළා. ඔබ දැඩිව විශ්වාස කරන මතයක් හෝ අතාරින්න බැරි පුරුද්දක් ගැන මොහොතක් සිතන්න. ඒ මතය ගැන පමණක් නොවේ. ඒ මතයේ නිවැරදි බව මොහොතින් මොහොත තහවුරු කරන්නට, ඒ වෙනුවෙන් සටන් කරන්නට, ඇතුළතින්ම එන ඒ අන්ධ ශක්තිය, ඒ සංස්කාරය ගැනම විමසා බැලුවොත් ඔබට කුමක් පෙනේවිද? ඒ බලකිරීමෙන් එහා පැත්තේ ඇත්තේ කුමක්ද? අද අපි කතා කරන්න යන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර විග්‍රහයක තියෙන කොටසක් ගැන. මේකෙදී තෘෂ්ණාව, ඒ කියන්නේ අපේ ආශාවන් සහ ඒක නැති කරන එක ගැන කියන දේවල්. හ්ම්. අපේ මේ කාර්යබහුල නිතරම notifications එන ජීවිතවලට කොහොමද ගලපගන්නේ කියලායි අපි හොයලා බලන්නේ. ඔව් මොකද මේ ඉගැන්වීම් හරිම ගැඹුරුයි. මූලාශ්‍රය කියනවා තෘෂ්ණාව හටගන්න තැනමයි ඒක නැති වෙන්න තැනත් එහෙම නැත්තම් Nirodhiyak තියෙන්නේ කියලා. හ්ම්. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලමයි? ඔව්. ඇස කන නාසය වගේ ඉන්ද්‍රියන් වලමයි මේ දෙකම වෙන්නේ. ඒක දාර්ශනිකව හරිම ලස්සන අදහසක්. හැබැයි මට හිතෙනවා අර ඔෆිස් එකේ ප්‍රෙෂර් එකේ ඉන්න ෆෝන් එකට දිගට මැසේජ් එන කෙනෙක්ට මේක ටිකක් වියුක්තයි වගේ. තියරියක් වගේ. ඔව් තියරියක් වගේ දැනෙන්න පුරන්. අර කැඩපෙතක ප්‍රතිබිම්බයක් වගේ කිව්වට ඒකින් මම මොකද්ද කරන්න ඕනේ කියන එක එකපාරටම පැහැදිලි නෑ නේද? ඒක හරිම අටකත් ප්‍රශ්නයක්. අපි හිතන්නේම මේවා තේරුම් ගන්න නම් අපි සමාජයෙන් ඈත් වෙන්න ඕනේ කියලා. ඒත් ඇත්තටම එහෙම නෑ. මේකේ තියෙන්නේ එදිනෙදා ජීවිතේ හැම තප්පරයකම අපිට ලැබෙන තෝරා ගැනීමක් ගැන. තෝරා ගැනීමක්. ඔව්. අපි ඒක ප්‍රායෝගික උදාහරණයකින්ම බලමුද? හිතන්න ඔයා වැඩක් කර කර ඉන්නකොට ෆෝන් එකෙන් ටින් ගාලා notification sound එකක් එනවා කියලා. ආ. ඔව්. ඒක නම් දවසට 100 පාරක් විතර වෙන දෙයක්. අන්නේ ටින් කියන සද්දේ තමයි මූලාශ්‍රය කියන ශබ්ද කියන අරමුණ. හරි. ඒ සද්දේ ඇහුන ගමන් තෘෂ්ණාව උපදිනවා. ඒ කියන්නේ ඒ මොකක්ද කවුද මැසේජ් කරලා තියෙන්නේ මට මොනවරි මිස් වෙනවද කියන නොසන්සුන්කම. ඒ කුතුහලය. අන්න ඒක තමයි තෘෂ්ණාව. ඒක නම් පැහැදිලි. හැබැයි පුදුම දේ තමයි Nirodhaය. ඒ කියන්නේ නිදාස් වීම තියෙන්නේත් අන්න ඒ මොහොතෙමයි. කොහමද? ඒ කියන්නේ ෆෝන් එක ඔෆ් කරන එකද? එහෙම දෙයක්ද? නෑ. ඒක නෙවෙයි. ඒ ආපු ආවේගය. ඒ කියන්නේ ෆෝන් එක අතට අරන් බලන්නමයි කියලා හිතෙන ඒ තල්ලුව තියෙන්නේ. ඒක අඳුරගෙන ඒකට යටත් නොවි එක තත්පරයක් ඉන්න පුළුවන්ද කියලා බලන එක. ඒ ආවේගය ඇවිල්ලා ටිකකින් නැති වෙලා යන හැටි බලාගෙන ඉන්න එක. අන්න එතන තමයි තෝරා ගැනීම තියෙන්නේ. එකම තැන එකම මොහොත. ආශාවට යනවද නැත්නම් මේක අතහරිනවද කියන තීරණය. ඒක නම් හරිම ප්‍රායෝගිකයි. ඒ වගේම තමයි Instagram එකේ උඩට යනකොට දකින ලස්සන බඩුවක ඇඩ් එකක්. හරියටම. ඒක දැක්ක ගමන් ආ මේක මටත් තිබ්බනම් කියලා හිතනවනේ. අන්න ඒක තෘෂ්ණාව. ඔව් එතනදිත් අපිට තෝරා ගැනීමක් තියෙනවා ඒ ආශාව හිතේ මතුවෙච්ච తాවකාලික සිතිවිල්ලක් විතරයි කියලා අඳුරගන්න එක. ඒක මම නෙවෙයි මගේ ආශාවක් නෙවෙයි. නිකන් ඇවිල්ලා යන දෙයක්. ඔව් නිකන් ඇවිල්ලා යන දෙයක් කියලා දකින්න පුළුවන් නම් අන්න එතන Niroge ප්‍රගුණ වෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ ඇඩ් මගහරින එක නෙවෙයි ඒ ඇඩ් එක අපේ හිතේ ඇති කරන ප්‍රතික්‍රියාව දිහා සිහියෙන් බලන එක. හරි ඒක පැහැදිලි. එතකොට ඔය කියන සිහියෙන් බලන එක කියන කතාව ඊළඟ කාරණයටත් සම්බන්ධයි නේද? ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. මූලාශ්‍රයේ ඒ ගැන කතා කරනකොට මට නම් හිතෙන්නේ ඒක ආරණ්‍යයක ඉන්න හාමුදුර කෙනෙක්ට මිසක් අපිට ඒ කියන්නේ ගිහි ජීවිතයේ ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වගේ. ඒ කියන්නේ ලෝකෙන් පැනලා යනවා වගේ අදහසක් නේද එන්නේ. ඔව් අන්න ඒ වගේ අදහසක්. ගොඩක් දෙනෙක් වරදවා තේරුම් ගන්න තැනක් තමයි ඒ. ඉන්ද්‍රිය සංවරය කිව්ව ගමන් අපිට හිතෙන්නේ ඇස් කන් වහගෙන ලෝකෙන් ඈත් වෙලා ඉන්න එක කියලා. ඒත් මේ ගැන්වීමේ තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ගැඹුරු අදහසක්. ඒ මොකක්ද? ඒක මගහැරීම නෙවෙයි සිහියෙන් යුතුව නිරත වීම. mindful engagement. සිහියෙන් යුතුව නිරත වීම. ඒත් ඒක කොහොමද ප්‍රායෝගික වෙන්නේ? හිතන්න මම මගේ වැඩේට අදාළව සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නම ඕන. හරි. ඒකේ තියෙන දේවල් මගේ හිතේ ඊර්ෂ්‍යාව, ආශාව ඇති කරන්නමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම පරිසරයක නිරත වෙන ගමන් සිහියෙන් ඉන්නවා කියන එක. ඒක හිතන තරම් ලේසි නෑ නේද? ලේසි නෑ තමයි. ඒක හරියට කුණාටුවක් මැද්දට ගිහින් තෙමෙන්න එපා කියනවා වගේ වැඩක් නේද? නියම ප්‍රශ්නයක්. උදාහරණෙත් නියමයි. ඔව් ඒක කුණාටුවක් මැද්දට යනවා වගේ තමයි. හැබැයි අපි අරන් යන්නේ කුඩයක්. කුඩයක්. ඔව්, ඒ කුඩය තමයි සිහිය. ඔයා සමාජ මාධ්‍යයේ ඉන්නකොට ඒකෙන් අයින් වෙන්න හදන්න වෙනුවට ඔයාගේ හිත දිහාම බලන්න. මගේ හිත දිහා. ඔව්. ආ මේ පෝස්ට් එක දැක්කම මගේ හිතේ පොඩි ඊර්ෂාවක් වගේ දෙයක් ඇති වුණා නේද? මේ ඇඩ් එක දැක්කම ආශාවක් ආවා නේද? මේගොල්ලෝ සතුටින් ඉන්නවා දැක්කම මං ගැන පොඩි හීනමානයක් ආවා නේද? ආ. Tamange හිතේ වෙන දේ අඳුර ගන්න එක. අන්න ඒක. ඒක තමයි නූතන ඉන්ද්‍රිය සංවරය. ඒක බාහිර ලෝකය පාලනය කිරීමක් නෙවෙයි අභ්‍යන්තර කුසලතාවක් වර්ධනය කිරීමක්. ඒ කියන්නේ බාහිරින් එන දේ වෙනස් කරන්න හදනවා වෙනුවට ඒකට මම ඇතුලෙන් දෙන ප්‍රතිචාරය වෙනස් කරන එක. මුලශ්‍රීතිවා රහතන් වහන්සේ කෙනෙක්ට පිළිකුල් අරමුණක වුණත් අපිළිකුල් සහගතව ඉන්න පුළුවන් කියලා ඒක මේකට සම්බන්ධ කරන්න පුළාන්ද? අනිවාර්යෙන්ම. අපි ඒක අනිත් පැත්තට හරවලා බලමු. ගිහියෙක් විදිහට සාමාන්‍යයෙන් හරිම ආකර්ශනීයයි කියලා හිතෙන දෙයක් දිහා බලලා ඒකේ තියෙන පිළිකුල් පැත්ත කියන්නේ අවාසිදායක පැත්ත මෙනෙහි කරන්න පුරුවන්ද? උදාහරණයක් විදිහට උදාහරණයකට අලුත්ම සුකෝපභෝගී වාහනයක් දැන්වීමක් දකින්නවා. හරි. ඒකේ ලස්සන පැත්ත විතරක් නෙවෙයි මේක නඩත්තු කරන්න කොච්චර වියදම් යනවද මේකට හිකුණොත් කොච්චර දුක් වෙනවද මේකේ රක්ෂණයට කොච්චර යනවද මේක නිසා කොච්චර මානසික පීඩනයක් ඇතිවෙනවද කියන පැත්ත ආ ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත බලන එක. ඔව්. ඒ පැත්ත බලන්න පුළුවන් අන්න ඒක තමයි ක්‍රියාශීලී ඉන්ද්‍රිය සංවරය. ඒකෙන් වෙන්නේ ආශාව නැති වෙනව නෙවෙයි ඒක සමබර වෙනවා. ඒකනම් හරිම ප්‍රබල අදහසක්. ඒ කියන්නේ අපි දේවල් දිහා බලන කෝණෙර වෙනස් කරන එක. හරි. අපි දැන් මේ කතාවේ ගැඹුරටම යමු. අපි කතා කළා ප්‍රතික්‍රියා කරන මොහොත ගැන, ඒ වගේම ලෝකියත් එක්ක ගනුදෙනු කරන විදිය ගැන. ඒත් මේ හැමදෙම පිටිපස්සේ තියෙන මානසික ක්‍රියාවලිය මොකක්ද? මූලාශ්‍රයේ ස්පර්ශය, සංඥා, සංස්කාර වගේ ගැඹුරු වචන පාවිච්චි කරනවා. ඇත්තම කිව්වොත් ඒ වචන මට නිතරම දැනුනේ දාර්ශනික කරුණු විදිහට මිසක් මගේ කේන්තියට හරි මගේ දුකට හරි සම්බන්ධ දෙයක් විදිහට නෙවෙයි. ඔව්, ගොඩක් වෙලාවට එහෙම තමයි. අපි ඒ සංකල්ප ටික එක සිද්ධියක් අරගෙන ඒක හරහා පැහැදිලි කරගමු. හිතන්න ඔයා ඔෆිස් එකේ ඉන්නකොට ඔයාගේ ප්‍රධානියාගෙන් ඊමේල් එකක් එනවා we need to talk කියලා විතරක්. හරි. ඒක ඇහෙනකොටත් බඩේ මොකක්ද වෙනවා. අන්න ඒක තමයි අපේ ගමනේ ආරම්භය. දැන් අපි මේක මනෝවිද්‍යාත්මකව විච්ඡේදනය කරමු. පළවෙනි දේ තමයි ස්පර්ශය. පස්සය. ස්පර්ශය. ඒ කියන්නේ ඔයාගේ ඇහැට ඒ වචන ටික පේන එක. ඒක හරිම සරලයි. තිරේ තියෙන වචන හතරක් විතරයි. එතන හොඳක්වත් නරකක්වත් නැහැ. ඒක නිකම්ම නිකන් දත්තයක්. හරි, ඒකේ දත්තයක් විතරයි. ඒත් මගේ හිතේ ඇති වෙන කලබලයට හේතුව ඒක නෙවෙයිනේ. හරියටම. හේතුව ඊළඟ පියවර. ඒ තමයි උපදි. උපදි. උපදි කියන තන්වර. ආ! ඒක හරිම පුදුමයි. ඒ කියන්නේ ඊමේල් එක ප්‍රශ්නයක් වෙන්නේ මගේ හිතේ තියෙන මම ප්‍රශ්නයක පැටලෙන්න බෑ කියන විශ්වාසය නිසා. වෙන කෙනෙක්ට ඒ ඊමේල් එකම සාමාන්‍ය දෙයක් වෙන්න පුරුවන්. අන්න ඒකයි කාරණය. ඊට පස්සෙනවා තුන්වෙනි සහ සමහර විට වැදගත්ම පියවර. ඒ තමයි සංඥා. සංජානනය. ඒ කියන්නේ ලේබල් කරන එක. ඔව්. අර උපදී එක ගැටුණ ගමන් අපේ හිත තත්පරයකින් ඒ ඊමේල් එකට ලේබල් එකක් කලවනවා. මේක නරක ආරංචියක්, මට ප්‍රශ්නයක්, මගින් වැරද්දක් වෙලා. හ්ම්. බලන්න ඒකේ තියෙන පුදුමය. යථාර්ථය කියන්නේ තිරේ තියෙන වචන හතරක්. ඒ දැන් ඔයා ප්‍රතිචාර දක්වන්නේ ඒ යථාර්ථයට නෙවෙයි. ඔයා ප්‍රතිචාර දක්වන්නේ ඔයා විසින්ම නිර්මාණ කරගත්ත මේක ප්‍රශ්නයක් කියන ලේබල් එකට. ඒක ඇත්ත. ඒ ලේබල් එක ඇලවුන ගමන් මගේ මුළු ශරීරයම වෙනස් වෙනවා. හදවත ගැහෙන වේගය වගේ වෙනවා. මම ප්‍රතිචාර දක්වන්නේ මගේම හිතේ නිර්මාණයකට. ඒක හරිම පුදුම සහගතයි. ඒකෙන් පස්සේ තමයි අන්තිම පියවර එන්නේ. ඒ ලේබල් එක නිසා හිතේ පෙළඹවීමක් ක්‍රියාකිරීමට තල්ලුවක් ඇති වෙනවා. අන්න ඒකට තමයි සංස්කාර කියන්නේ. සංස්කාර මට ප්‍රශ්නයක් කියන ලේබල් එක නිසා කරදර වෙන්න හිතිම උත්තර ලෑස්ති කරන්න නැත්නම් යාළුවෙකුට කෝල් කරලා පැමිණිලි කරන්න ඇති වෙන ඒ ආවේගය අන්න ඒක තමයි සංස්කාරය. එතකොට එතකොට නිදහස තියෙන්නේ කොතනද? මේ සම්පූර්ණ ක්‍රියාවලියම ස්වයංක්‍රීයව වගේනේ වෙන්නේ. නිදහස තියෙන්නේ අන්නේ සංඥාව, ඒ කියන්නේ ලේබල්ය සහ සංස්කාරය, ඒ කියන්නේ ආවේගය අතර තියෙන පුංචිම පුංචි හිඩසේ. හිඩසක. ඔව්. තමන් මේක ප්‍රශ්නයක් කියලා ලේබල් කරගත්ත බව අඳුරගෙන ඒකට ප්‍රතිචාර විදියට කරදර වෙන්න කලින් තත්පරයක් නවතින්න පුරුවන් නම් අන්න එතන තමයි නිදහස තියෙන්නේ. ඒ මොහොතේ කාර්යාල පරිසරයකට පෞල් ජීවිතයට ඕනම තැනකට යොදා ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක්. ඒක හරිම පැහැදිලි. ඒ කියන්නේ අර පාරේ යනකොට වාහනයක් කපාගෙන ගියත් ඒ සිද්ධියට වඩා මම ඒකට දෙන ලේබලය මගේ දවසම ඉවරයි සහ ඒ නිසා ඇතිවෙන කේන්තිය කියන සංස්කාරය තමයි මාව දුකටපත් කරන්නේ. හරියටම සිද්ධිය සිද්ධියක් විතරයි. අපේ දුක නිර්මාණය කරන්නේ අපේම මනසේ ක්‍රියාවලිය. එසේනම් අපි අද කතා කරපු දේවල් ටික සාරාංශයක් කළොත් මට හිතෙන විදිහට ප්‍රධානම දේ තමයි මේ ඉගැන්වීම් කියන්නේ ලෝකෙන් පැනලා යන්න නෙවෙයි. නෙවෙයි. ලෝකයේත් එක්ක ගනුදෙනු කරන විදිය වෙනස් කරගන්න දෙන උපදේශමාලාවක් කියන එක. ඔව්. පළවෙනි කාරණේ ඒක. දෙවනුව අපේ ජීවිතේ හැම මොහොතකම කියන්නේ හැම notification එකකම හැම ad එකකම හැම email එකකම තියෙන ප්‍රශ්නයක් නෙවෙයි තෝරා ගැනීමක්. ආශාවට යටත් වෙනවද නිදහස් වෙනවද කියන තෝරා ගැනීම. අන්න ඒක. ආශාවට සහ දුකට යටත් වෙනවද නැත්නම් සිහියෙන් යුතුවේ ඒ මොහොතේ නිදහස් වෙනවද කියන තෝරා ගැනීම. ඒ වගේම තුන්වෙනුව ඉන්දිය සංවරය කියන්නේ ඇස්කන් වහගෙන ඉන්න එක නෙවෙයි. ඒ වෙනුවට මේ කාර්යබහුල ලෝකීය මැද්දෙම තමන්ගේ හිතේ වෙන දේ දිහා බලන අභ්‍යන්තර කුසලතාවයක් දියුණු කරගන්න එක. අන්තිමට සහ වැදගත්ම දේ තමයි අපේ චිත්තවේගී ප්‍රතික්‍රියා කියන්නේ අහම්බු දේවල් නෙවෙයි. ඒවට පැහැදිලි ක්‍රියාවලියක් තියෙනවා. අපේ යටිහිතේ වටිනාකම්. ඒ කියන්නේ උපදී සහ අපි දේවල් වලට අලවන මානසික ලේබල්. ඒ කියන්නේ සංඥා තමයි අපේ යථාර්ථය මොහොතින් මොහොත නිර්මාණය කරන්නේ. ඒක තේරුම් ගත්තම අපිට අපේ ප්‍රතික්‍රියා පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ යෝජනා මේ අදහස් ඔබේ ජීවිතයට එකතු කරගෙන බලන්න කියලා සමහර විට ඊළඟට එන ඊමේල් එකකදී නැත්නම් පාරේ යනකොට ඇතිවෙන කේන්තියකදී මේ ක්‍රියාවලිය අඳුර ගන්න උත්සාහ කරන්න ඔබේ අත්දැකීම එක්ක නැවතත් අපිත් එක්ක එකතු වෙන්න. මහා සතිපත්තාන සූත්‍රේන තෘෂ්ණාව හටගැනීම සහ Nirodhe කියන ගැඹුරු කාරණා අද කාලේ ගිහි ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ කොහොමද කියන එක ගැන ඉදිරිපත් වෙලා තියෙන කරුණු ටිකක් විමස බලමු. ඔව්. මේ කරුළු ටික හරිම පැහැදිලියි. හැබැයි මට මුලින්ම හිතට එන දේ තමයි පළවෙනිටම කියන අර තෘෂ්ණාවයි Nirodhe කියන්නේ කණ්ණාඩියකින් පේන ප්‍රතිබිම්බ දෙකක් වගේ කියන අදහස. ඒක දාර්ශනිකව හරිම ලස්සනයි. ඒත් එදිනෙදා ජීවිතේ ප්‍රශ්න ගොඩගින්න කෙනෙක්ට කණ්ණාඩි ප්‍රතිබිම්බයක් කියන එක ටිකක් අතට අහුවෙන්නේ නැති දුරස්තයක් වගේ දැනෙන්න පුළුවන් නේද? ඒක ඇත්ත. ඒක තමයි මෙතන තියෙන ලොකුම අභියෝගය. නූතන ගිහි ජීවිතයේ සංකීර්ණතා ඇතුලේ තෘෂ්ණාවයි නිරෝධයේ අතර තියෙන සියුම් සම්බන්ධය ප්‍රායෝගිකව හඳුනා ගන්න මඟ පෙන්වීම තවත් පැහැදිලි කරන්න ඕන. ඔව්. ඔබ කිව්වා වගේ uppajjamana uppajjati නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ කියන්නේ හට ගන්න තැනම නැති වෙනවා කිව්වම ඒක ටිකක් ව්‍යුක්තයි. ඔව් ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අර ප්‍රතිබිම්බ කියන සංකල්පය දාර්ශනික අදහසක් විදියට පැත්තකින් තියලා ඒක ඒ මොහොතේම තමන්ගේ අත්දැකීමක් කරගන්න පුරුවන් ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන්න වෙන. එතකොට ඒකට හොඳම තැන අපි ඉන්ද්‍රියන් නේද? අපි ඒක හිතේ මවා ගන්න ඕනේ නෑ. ඇත්තටම සිද්ධ වෙන තැනටම අවධානය යොමු කළාම හරියි. හරියටම අපි අර කෝච්චිය යන කෙනාගේ උදාහරණෙම ගමුකෝ. එයා එයාගේ ස්මාර්ට්ෆෝන් එක දිහා බලනවා. තිරේ පේන දෙයක් නිසා හිතේ පොඩි ප්‍රියජනක හැඟීමක් සතුටක් ඇති වෙනවා. මූලාශ්‍රයේ කියන විදිහට පිය රූපං සාත රූපං කියන්නේ ඕකයි. හරි. තෘෂ්ණාව උපදින තැන තමයි ඒක. දැන් එතනම ඒ මොහොතේම අර ප්‍රියජනක හැඟීමත් එක්ක එකට දුවන්නේ නැතුව ඒක දිහා සිහියෙන් බැලුවොත් ඒ කියන්නේ ඒක හිතේ ඇති වුණු දෙයක් විදිහට නිරීක්ෂණය කළොත් මොකද වෙන්නේ? එතකොට අර හැඟීමට ප්‍රතිචාර දක්වලා ඒක එල්ලිලා ඉන්න දරන උත්සාහය නැවතිලා ඒ හැඟීම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දකින්න පටන් ගන්නවා නේද? ඔව්. ඒ කියන්නේ තෘෂ්ණාව හටගත්ත තැනම ඒකේ Nirodhayak තියෙනවා කියන එක ප්‍රායෝගිකව අත්දකිනවා. හරියටම. එතකොට ඇස කියන ඉන්ද්‍රිය ద్వාරය තෘෂ්ණාව හටගන්න තැන විතරක් නෙමෙයි ඒකේ Nirodhe අත්දකින පරිේක්ෂණාගාරය බවටත් පත් වෙනවා. ඒක තමයි යෝජනාව. ම්ම්. පරීක්ෂණාගාරය කියන වචනය හරිම වැදගත්. මොකද ඒකෙන් මේ ක්‍රියාවලියෙන් පුද්ගලිකත්වය අයින් කරනවා. ඒක මගේ ආසාව නෙවෙයි. හිතේ ඇතිවන හැඟීමක් විදියට වෛශිකව බලන්න එක උදව්වක් වෙනවා. ඕ ඒක හරි. මූලික කරුණවල කියනවනේ මිනිස් පරිණාමයේදී ඇස කොයිතරම් ප්‍රබල වෙලා ඒක අපිව සංසාරයට බැඳ තබන ප්‍රධාන මෙවලමක් වෙලාද කියලා. එදකොට අපි මෙතන යෝජනා කරන්නේ ඒ පරිණාමීව අපිට උරුම වුණ බැදීමේ යාන්ත්‍රණයම සිහිය කියන මෙවලම පාවිච්චි කරලා තමන්ගේ වාසියට හරව ගන්න හැටි. ඒකෙන් ඒක හැක් කරන හැටි පෙන්වන්න කියලා. ඔය හැක් කරනවා කියන අදහස හරිම ප්‍රබලයි. ඒකෙන් බැඳීම ඇති කරන තැනම මිදීමක් තියෙනවා කියන එක නූතන කෙනෙකුට තවත් අදින් දැනේවි. ඔව් ඒක මගේ වැරද්දක් නෙවෙයි. ඒක පරිණාමයේ වෙන දියක් කියලා දෙක්කම ඒකත් එක්ක සටන් කරන එක නවත්තලා ඒක අධ්‍යයනය කරන ලේසි. කියන්නේ තමන්ගේ දුර්වලකමක් කියලා හිතාගෙන හිටපු දෙයක් තමන්ගේ ලොකුම ශක්තිය කරගන්න පුනවා වෙනෝ. ඒ හැක් කරනවා කියන අදහසම තමයි ඇත්තටම ඉන්ද්‍රිය සංවරය කියන දෙයටත් අදාළ වෙන්නේ නේද? ගොඩක් අය හිතන්නේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ හැම දෙකින්ම ඇස් වහගෙන කොයි හරි කැලයකට වෙලා පැනලා දුවන එක කියලා. ඔව්. ඒක තමයි අපි බලන්න ඕන ඊළඟ කාරණය. නිරන්තර බාහිර උත්තේජනයන්ට निराවරණ වෙල ගිහියෙකුට ඉන්ද්‍රිය සංවරය කියන්නේ නිකම්ම වැලකී සිටීමක් නෙදෙයි. ඒක සක්‍රීය මානසික ක්‍රියාවලියක් බවට පත් කරගන්නා ආකාරය ගැන ප්‍රායෝගික උපක්‍රම ඇතුළත් කරන්න පුරුව. හරි. මූලික කරුණු වල හරි ලස්සනට පැහැදිලි කරනෝ අන්ත දෙකක් ගැන. එකක් ඉන්ද්‍රිය පිනවීම, ඒ කියන්නේ දස්සන කාමය. අනිත් අන්තේ තමයි සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රියයන්ගෙන් පලා යාම. ඔව්. ඒ පැහැදිලි කිරීම ඊටම නිවැරදියි. හැබැයි තින් ආරණ්‍යයකට වෙලා ඉන්නවා වගේ උදාහරණයක් කාර්යබහුල නාගරික ජීවිතයක් ගත කරන කෙනෙක්ට යථාර්ථවාදී නොවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. එතකොට මේවා ඉතින් හාමුදුරුවන්ට විතරයි කරන්න පුළුවන් අපිට බෑ කියලා හිතලා අතෑරලා දාන්න තියෙන ඉඩකඩ වැඩි නේද? ඇත්ත. එතනදි තමයි මේ උතුම් මිගැන්වීම Tamanට අදාළ නෑ කියලා හිතලා පැත්තකට දාන්නේ. ඉතින් යෝජනාව තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ භෞතිකව වස්තුන්ගෙන් ඈත්වීමක් නෙවෙයි මානසිකව ඒ වස්තුන් එක්ක ගනුදෙනු කරන විදිය පිළිබඳ කුසලතාවක් කියනක. හරියටම. අරමුණ වෙන්න ඕනේ නගරේ තියෙන සිත්ඇද ගන්නාසුළු දැන්වීමක් නොදැක ඉන්න එක නෙවෙයි. ඒක දැකලා ඒත් එක්ක ඇතිවෙන තෘෂ්ණාවේ හරි ගැටීමේ හරි ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාවෙන් මිදෙන එක. ආ ඒ කියන්නේ ස්පර්ශය එනම් පස්සය සිදුවෙන මොහොතෙම ඒ දාම ප්‍රතික්‍රියාව නතර කිරීම. ඒක හරියට බෝම්බයක් පුපුරන්න කලින් ඒකේ වයර් එක කපලා දානවා වගේ වැඩක්. ඒ උදාහරණය හරිම අපූර්වයි. බෝම්බෙන් පැනල දුවනව නෙවෙයි. බෝම්බේ තියෙන තැනටම ගිහින් ඒක නිෂ්ක්‍රිය කරනවා. එතකොට නගරයම භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. අපි ඒක තවත් ප්‍රායෝගික කරමු සමාජ මාධ්‍ය භාවිතය ගමු කෙනෙක් Facebook හරි Instagram හරි බලනකොට යම් පෝස්ට් එකකට හිතේ කැමැත්තක් මනාපයක් හරි අකමැත්තක් අමනාපයක් හරි ඇති වෙනවා හරිම වේගවත් ඔව් ඔව් ඒ හැඟීම ආව ගමන් අපි කරන්නේ ලයික් බටන් එක ඔබනෝ නැත්නම් තරහින් කමෙන්ට් එකක් දානෝ යෝජනාව තමයි ඒ හැඟීම ආව ගමන් ක්‍රියා කරන්න කලින් තත්පරයක් නැවතිලා ආ මගේ හිතේ දැන් මනාපයක් ඇති වුණා කියලා ඒක නිරීක්ෂණය කරන එක. එතකොට ඔබ කරන්නේ ඔබේ අවධානය පාලනය කරන බිලියන ගණනක ඇල්ගොරිතමයක් එක්ක සටන් කරනවා වෙනුවට ඒ ඇල්ගොරිතමය ඔබේ හිත අල්ලගන්න හදන විදිය දිහා සංසුන්ව බලාගෙන ඉන්න එක. ඒක තමයි. ඔබ ඔබේම ප්‍රවෘත්ති සංග්‍රහයේ මානව විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. ඒක පලායමක් නෙවෙයි, ඊට වඩා ගොඩක් නිර්භීත ක්‍රියාවක්. තවත් හොඳ උදාහරණයක් තමයි වෙළඳ සැල්. සුපිරි වෙළඳ සැලකට ගියාම අර සිත ඇදගන්නා බාණ්ඩ දහස් ගණනක් දිහා බලලා සිතේ ඇතිවෙන ඇදියාම ඒ කියන්නේ තෘෂ්ණාව හඳුනාගෙන. හැබැයි ඒකට හසු නොවී ඉන්න පුහුණු වෙන එක. හරියට අර මූලික කරණ වල කියන සතුරු කඳවුරක තොරතුරු නිරීක්ෂණය කරන ඔත්තුකරුවෙක් වගේ. ඔව්. ඒ ඔත්තුකරු සතුරා දැක්ක ගමන් පැනලා දුවන්නේ නැහැ. සතුරාගේ චලනයන් හොඳින් අධ්‍යයනය කරනවා. ඒක ඇත්ත. ඒ උගුලට අහුවෙන්නේ නැතුව ඒ අතරින් ගමන් කරන එක තමයි නූතන ඉන්ද්‍රිය සංවරය. ඉති අපි මේ වෙනකල් කතා කළේ අපේ ඉන්ද්‍රියන් කියන පර්යශනාගාරය ගැන සහ නූතන ලෝකයේ කියන ක්ෂේත්‍රයේ නිරීක්ෂණය කරන හැටි ගැන. මේ දෙකම ආදාළ වෙන්නේ වර්තමාන මොහොතට. ඒක ඇත්ත. ඒත් අපිව වැඩිපුරම පාලනය කරන්නේ වර්තමාන මොහොතට වඩා අපි එකතු කරගත දද්ද නේද? ඒ කියන්නේ අපි මතකයන් සහ අනාගතය ගැන තියෙන සැලැස්ම ඒක නේද ඊළඟතේ තියෙන ලොකුම ප්‍රශ්නය. අනිවාර්යෙන්ම ඒක තමයි තුන්වෙනි කාරණය. එදිනදා ජීවිතයේදී අපෝ මානසිකව සිරකරන මතකයන් සහ අනාගත සැලසුම් යථාර්ථය නෙවෙයි අපිම හදාගත්ත සංඥා බව වටහාගෙන ඒ ග්‍රහණයෙන් මිදෙන ආකාරය ගැන පියවරෙන් පියවර උපදෙස් දෙන්න පුළුවන්. මූලික කරුණවල මේක හරි අපූර්වට කියන ඇත්තටම සිදුවන දේ නෙවෙයි අපි මතකයේ තියාගන්නේ අපිම නිර්මාණය කරගත්ත සලකුණක් එව නැත්නම් නිමිත්තක් බව. ඔව් නමුත් මට හිතෙන විදිහට අතීතයේ වුණ හිතරිදුන සිදුවීමක් ගැන තියෙන මතකයයි මේ සලකුණු ගැනීම එහෙම නැත්නම් සංඥා කියන දාර්ශනික සංකල්පයයි අතර තියෙන සම්බන්ධය සාමාන්‍ය කෙනෙකුට එකපාරටම නොවැටහෙන්න පුළුවන්. සංඥා කියවම ඒක ටිකක් ශාස්ත්‍රීය වචනයක් නේද? ඒක ඇත්ත. ඒකට පාලමක් ඕන. ඒ පාලම තමයි මේ සංකල්පය මානසික කතන්දරයක් ගොඩනැගීමක් විදිහට සරලව පැහැදිලි කරන එක. ආ මානසික කතන්දරයක්. ඔව්. දුක හටගන්නේ සිදුවීම නිසාම නෙවෙයි. ඒ සිදුවීම ගැන අපි හිතේ ගොඩනගාගත්ත වෙනස් නොවන කතන්දරයට අපි ඇලී ගනින්න නිසා බව පෙන්වන්න ඕන. සිදුවීම ගඟක් වගේ ගලාගෙන ගිහින් ඉවරයි. ඒත් අපි ඒ ගඟේ එක තැනක නිශ්චල ඡායාරූපයක් අරගෙන ඒක රාමු කරලා හැමදාම ඒක දිහා බලබල දුක් වෙනවා. ඒක හරීම පැහැදිලි. ඒ කියන්නේ අපි දුක් වෙන්නේ යථාර්ථය නිසා නෙවෙයි යථාර්ථයේ ඡායාරූපයක් නිසා. උදාහරණයක් විදිහට කවුරු හරි කිපු දෙයකින් හිත රිදුනා කියමු. ඒ සිදුවීම ඒ මොහොතම වෙලා ඉවරයි. ඉවරයි. ඒත් අපි හිතේ මට ලොකු වරදක් කළා කියලා සංඥාවක් එහෙම නැත්නම් කතන්දරයක් ලියා ගන්නවා. ඔව් ඒ කතන්දරේ ප්‍රධාන චරිතය අපි. බොහෝ විට අහිංසක ගොදුරක්. ඊට පස්සේ වෙන්නේ අර මුල් සිදුවීම අමතක වෙලා අපි ලියාගත්ත ඒ කතන්දරේ නැවත නැවත කියවන එක. එතකොට ප්‍රායෝගික පුහුණුව වෙන්නේ මේ මතකය කියන්නේ යථාර්ථය නෙවෙයි. ඒක මගේ හිතේ නිර්මාණයක් මං ලියපු කතාවක් කියලා දකින එක. ඒක දැක්ක ගමන් ඒ කතාවේ ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ඒක අතීතයට විතරක් නෙවෙයි අනාගතයටත් අදාළයි නේද? අනිවාර්යයෙන්ම අනාගතය ගැන තියෙන කනස්සල්ල කියන්නේත් ඒ වගේ දෙයක්. හිතන්න ලබන සතියේ කරන්න තියෙන ඉදිරිපත් කිරීමක් ගැන කෙනෙක් කනස්සල්ල වෙනවා. ඇත්තටම අනාගතය තාම ඇවිත් නැහැ. නෑ තාම සිද්ධ වෙලා නැහැ. ඒත් අපි හිතෙන් මම අනිවාර්යයෙන්ම අසමත් වෙයි කියලා සංඥාවක් නිර්මාණය කරගෙන ඉවරයි. ඒ කියන්නේ අපි අනාගතය ගැන භයානක කතාවක් ලියලා ඒක ඇත්තක් කියලා විශ්වාස කරනවා කනස්සල්ලට හේතුව අනාගතේ වෙන්න තියෙන දේ නෙමෙයි අපි දැන් ලියාගෙන ඉන්නේ ඒ කතාව. එතකොට ප්‍රායෝගික පුහුණුව වෙන්නේ ඒ සිතුවිල්ල හුදෙක් සිතුවිල්ලක් විදිහට ආ මේ මම ලියන අනාගතය ගැන ත්‍රාසජනක කතාවක් කියලා දකින්න එක. ඔව්. ඒක දැක්කම ඒකේ තියෙන බරපතලකම නැති වෙලා යනවා. ඔබ ඔබේම කනස්සල්ලේ තිර රචකයා බව තේරුම් ගන්නවා. ඒ විදිහට ඉදිරිපත් කළාම සංඥා සහ නිමිති කියන ගැඹුරු වචනවලට බය නොවී ඒ පිටුපස දින ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය තේරුම් ගන්න කී කෙනාට පහසු වෙනවා. එතකොට මේ සමස්ත ක්‍රියාවලියම තමන්ගේ මනස කියන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන හැටි ඉගෙන ගන්න ඒකේ විද්‍යාඥා බවට පත්වෙන ගමනක්. එසේනම් අද සාකච්ඡාවේදී අපි ප්‍රධාන කරුණු තුනක් ගැන අවධානය යොමු කළා. මේ තුනම එකට ගත්තම තමන්ගේ මනසේ විද්‍යාඥා වෙන හැටි ගැන පැහැදිලි මාර්ගසිතියමක් ලැබෙනවා. පළමුවා තෘෂ්ණාව සහ නිරෝධය කියන දාර්ශනික සංකල්ප වියුක්ත අදහස් ලෙස නොසලකා ස්මාර්ට්ෆෝන් එක දිහා බලන මොහොත වැනි එදිනදා අත්දැකීම් ඇතුලේ තමන්ගේම ඉන්ද්‍රියෙන් නැමැති පරීක්ෂණාගාරය තුල ප්‍රායෝගිකව හඳුනා ගන්නා ආකාරය ඕ දෙවනුව ඉන්ද්‍රිය සංවරය යනු සමාජ මාධ්‍ය හෝ වෙළඳසැල් වැනි බාහිර ලෝකයෙන් පලායාමක් නෙවෙයි එයත් එක්ක සිහියෙන් යුතුව ගනුදෙනු කිරීමේ සක්‍රීය මානසික කුසලතාවක් බව. හරියටම නාගරික ක්ෂේත්‍රයේ නිර්භීතව නිරීක්ෂණය කිරීමක්. තෙවනුව අපේ දුකට හේතු වෙන අතීත මතකයන් සහ අනාගත කනස්සල්ල යථාර්ථය නෙවෙයි අපිම ගොඩනගාගත් මානසික කතන්දර බව හඳුනාගෙන ඒ සිතුවිලි හුදෙක් සිතුවිලි ලෙස දැකීමෙන් ඒවායේ ග්‍රහණයෙන් මිදෙන ආකාරය ඉතින් මේ යෝජනා මගින් මහා සතිපට්ඨාන සූත්‍රයේ එන මේ ගැඹුරු ඉගැන්වීම් නූතන ගිහි ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න ඊතා ප්‍රායෝගික එදිනෙදා භාවිත කළ හැකි මෙවලම් කට්ටලයක් බවට පත් කරගන්න මඟ පෙන්වීමක් ලැබේවි. මෙම කාරණු තවදුරටත් වර්ධනය කර නැවත අපි වෙත ඉදිරිපත් කිරීමට අපි ඔබද ආරාධනා කරනවා.